ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මහමිපාණන් වහන්සේ විසිනි. දැන් මේ මොහොතේ තමනුත් අමතක කරන්න ඕනේ. බාහිරදේ අමතක කරලා අපි බුදු පියාණන් වහන්සේගේ බුදු වචනවලට කන් දීලා බුදුරජාණන් වහන්සේගේ බුදු වචන එළියෙන් සත්‍ය දැකගෙන අපේ ජීවිත සකස් කරගන්න කරුණු ටිකක් දැනගන්නයි අපි මේ පැමිණියේ කියන අදහස මුල් කරගෙන දෙදෙක් දෙකක් අහගන්න ගියා වාගේ ලොකු ශ්‍රද්ධාවක් ඕනකමක් ඇතුව සංසුන්ව කලබල නැතුව මේ වචනවලට සංදීමින් ප්‍රයෝජනෙ ලබන්න පුළුවනි මේ පින්කම සිදු කරන ප්‍රධාන කාරණේ පොසොන් ධම්සලක් අනුමුදු කීපයක පතන් දෙන මේ පින්නතුන් ඒක අරමුණු කරගෙන නියදී නාතීන් පින් දෙන්නත් තමන් පින් ලබා ගන්නත් නානාකාරණා රාශියක් අරමුණු කරගෙනයි මේ පින්කම සිදු කරන්නේ මට කල්පනාවක් වුණා සාමාන්‍යයෙන් දන්සල් සම්බන්ධව අපේ ධර්ම යම් යම් කතා තොරතුරු එනවා එහෙම දෙයක් කියන්න දෙසිය නැත්නම් ප්‍රතිපත්ති මාර්ගයේ බණක් දේශනා කරන්නද කියා දෙකෙන් මම කල්පනා කෙරුවා වඩා හොඳයි මේ ප්‍රතිපත්ති මාර්ගයේ අරක වරදක් නෑ සාමාන්‍යයෙන් ඒකේ ආනිසංස දැනගෙන ඒ පින් කරන්නේ අපි මේ බණ ඇහිීමේදී ඉගෙන ගන්න ඕන ප්‍රධාන දෙයක් මොකද අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන දේත ලෙඩෙත් එක්ක සම්බන්ධ වුණොත් ඒ රෝගයේ සුව වෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ බණ වදාළේ නිකන් චාරිත්‍රාක් වශයෙන් කියන්න හඳ දෙයක් නෙවෙයි වැඩ පිළිවෙලක් ඉතින් අපි මේ වැඩපිළිවෙලෙ යෙදෙන්න ඕනේ. ඒකට කාරණේ ගැටෙන්න ඕනේ. කාරණේ තේරි අහවල් ගමට යන්නේ මේ පාරෙන් කියා තේරුම් නොගත්තොත් ඒ ගමට යන්න බෑ පාර දන්නේ නැහැ. දැනගන්න ඕනේ. මේ අපිට අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. නිකම් ජීදුරුවේ මූණ බැලුවට මූණේ සැතකුරු බලන්න බෑ. රසායනික ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච වීදුරුවේ මූණ පේනවා. අපේ මූණේ මයි ඇහක් ඇද්දක තියෙන්නේ. නමුත් මූණ පේන්නේ නැහැ. සදපතක් අවශ්‍යයි. එතකොට ඒක අදහස් කරන්නේ මොකද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සදපතක් වාගේ. සූවිසි ප්‍රත්‍යය තියෙනෙත් අපි ළඟමයි. පංචස්කන්ධයේ තියෙනෙත් අපි ළඟමයි. මේ දුක තියෙන්නේ අපි ළඟමයි දුක් උපදවන හේතුව තියෙන්නේ අපි ළඟමයි නිවන තියෙන්නේ නිවන් ලබන මාර්ගය තියෙන්නේ අපි ළඟමයි නමුත් අපි තවබෝධ නැහැ ආන් ඒක දැක ගන්න සදපත්වාදී තමයි බුදු පියාණන් වහන්සේගේ බුදු වචන. ඉතින් අපි මොදින් ඒ ධර්මය අහන්න ඕනේ. ඒ ධර්මය අහලා අපේ ජීවිතයට සම්බන්ධ ජීවිතය ගැන කතාවට අපි කරන ක්‍රියාවට සම්බන්ධ කරගන්න ඕනේ. මුද නර හරි හරි වැරදි බුදුරජාණන් වහන්සේගේ ධර්ම වචන වලින් අපේ කතාවේ හරි වැරදි අපි දැනගන්නවා. අපේ හිතන විත්වල හරි වැරදි අපි දැනගන්නවා. ඊයාවේ හරි වැරදි දැනගෙන මේවා පින් මේවා පව් කියලා තේරුම් අරගත්තාම ආන් පාප ධර්මයන්ගෙන් දුරු වෙන්න පුළුවන්. ගුණවල යෙදෙන්න පුළුවන් එතකොට එයා ගුණවන්තයෙක් වෙනවා එයා ගුණ අගුණ දෙක දැනගත්තා සොයාගත්තා තේරුම් ගත්තා අගුණ දුරු කරලා ගුණවන්තයෙක් වුණාම ඒ කුසලයෙන් එයා සතර ආපාදිකෙන් මිදෙනවා සතරත් ගුණවන්තයෙක් වෙනවා තවත් ගුණ පුරුදු කිරීමෙන් මේ දෙවි මිනිස්සුන්ට පමණක් නොව අග්‍ර අමා මහ නිවාන ධාතුවත් සාක්ෂාත් කරගන්නවා. මේ මාත්‍රිකා දේශනාව ඉතිවිත්තක පාළියේ වදාළ ධර්ම දේශනාවක්. මේ දේශනාව වේදා විතක්ක සූත්‍රේ විතක්ක සංතාන සූත්‍ර දෙක අනුව මේ කාරණේ පැහැදිලි කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තථාගත බුදුරජාන් වහන්සේලා ධර්ම දේශනා ක්‍රම දෙකක් වදාරනවා. පළමුවෙන් එක පාපං පාපකතු පස්සතාති අයං පතමා ධම්ම දේශනා වරද වරද වශයෙන් පාපේ පාපේ වශයෙන් දකපල්ලා දැනගනිල්ලා තේරුම් ගනිල්ලා යන පළමුවෙනි ධර්ම දේශනාවයි පාපං පාපගතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුක්තකාති අයං ဒ ුතියා ධම්මදේශනා මහණෙනි වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒරුම් අරගෙන ඒකෙන් දෙන් දෙන්න ඕනෑ කියන එක දෙවෙනි ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මගේ අදහස් මං දෙකකට බෙදුවා බුදු වෙන ආත්මයේ බුදු වෙන්න පෙර හොඳ කල්පනා නරක කල්පනා කියලා වේදා විතක්ක කියන්නේ ඒක. විතක්ක කියන්නේ කල්පනා වේදා කියන්නේ දෙආකාරයකින්. මගේ කල්පනා මගේ අදහස් මම දෙකට බෙදුවා. මේවා හොඳ අදහස් මේවා පව් නරක අදහස්. හොඳ නරක දෙකට බෙදුවා. එතකොට මට පව් පින් දෙකට බෙදුවා. මේ අදහස පව් මේ අදහස පින් මේ හිත පින් මේ හිත පව් කියා මන් දෙකට බෙදුවා යම් වෙලාවක පව් අදහසක් උපන්නාම මේ විෂ වෛද්‍යවරයා සර්ප විෂ වෛද්‍යවරයා මේ සර්ප විෂ දෙහෙත් බලයෙන් බස්සන්නා වාගේ මන්ත්‍ර බලයෙන් බස්සන්නා වාගේ මම අර පව් අදහස දුරු කරනවා පින් අදහස දිය පොහොර ලැබිත් යම් කිසි පළතුරු පැලයක් පළතුරු ගලක් මේ යම් කිසි කුඹුරක වී ආදී යම් කිසි දෙයක් හොඳට පළවෙලා හැදෙනවා වාගේ දිනු වෙන වාගේ මං අර හොඳ අදහස දිනු කරගන්නවා මහණෙනි මං ඒ කල් නැති කරන ක්‍රමයක් නුඹලාට දේශනා කරමි උප්පන්නෝ කෝමි අයං ජා දැන් එතකොට මේ පාප කියන එක වචනේ හොඳට තෝරනවා නම් 1500ක් කෙලෙස් සම්බන්ධව තෝරන්න ඕනේ එසේ නැත්නම් චිත්තෝපක්ලේශ 16 අනුව තෝරගන්න ඕන. එසේ නැත්නම් ලෝභ මූලික අකුසල් යුත් අනුව, ද්වේෂ මූලික, මෝහ මූලික අකුසල් යුත් අනුව තෝරගන්න ඕන. ඉතින් එහෙම විස්තරයක් කරන්න වෙලාව නෙමෙයි. එක වචනයක් විතර මේ මෙතනදි ප්‍රකාශ කරනවා. එතකොට මොකද්ද මේ ද්වේෂය කියන එක? බුදුරජාණන් වහන්සේ මේ දේශේ සම්බන්ධව වදාළ මේ සූත්‍ර දෙක ඇතුළත් කාරණා අන්ව දේශේ සම්බන්ධ වදාළ පාඨ පමණ උපුටාගෙන මේ දේශනා කරනවා අරතරන් විස්තරයක් කරන්න වෙලාමදි මේ මොකද මේ දේශේ ගැන කීමේ ප්‍රයෝජනය මේ ලෝකේ සත්‍යයන්ගේ ගැටවීම 64 වාරයක් වෙනවා ඒ 64 වාරයේ කියන්නේ මේ සත හතර වාරයේ වෙන්නේ සත්ත්ව සත්ත්වයන්ගේ නැතිවීම ක්‍රම තුනෙන් තුනක වෙනවා ලෝභය අධික කාලය, ද්වේෂය අධික කාලය, මෝහය අධික කාලය කියලා ලෝභ දෝෂ මෝහ තුන අනුව වරින් වර සත්‍යයන් නැතිවීම නම් මේ කාලයට කියන්නේ සත්‍රාන්තස්කල්පයේ ද්වේෂයේ බහුලයි මේ අන්තස්කල්පයේ අන්තස්කල්පයේ කියන්නේ 10න් අසංඛ්‍යයට නැගලා අසංකේන් 10ට බහින 10 ඒවා දෙකක් අතර ඇති අවුරුදු වලින් කියන්න බැරි අප්‍රමාණ කාල සීමාවකට අන්තක්කල්පේ කියන්නේ අන්තක් කියන්නේ ඇතුළත 10 ඒවා දෙකක් ඇතුළත තියෙන මේ අවුරුදු වලින් කියන්නේ අපි මේ කියා සීමා කරන්න බැරි අප්‍රමාණ කාල සීමාවක් එතකොට අන්තක්කල්පයක් අවසන් වෙනකොට සත්‍යයක් නැති වෙනවා අය එමින් අයත් මේ ආයත ගඩි වෙන ඔය ආකාරයට එතකොට මේ අන්තකල්පයේ සත්‍යයන්ගේ අවසන් නැති වෙන්නේ දේශේ නිසා දැන් සත්‍යයන් දේශේ වැඩි ඒ දේශේ කියන්නේ අසතුට කියන එක තනිකර දේශේ නිසා අසතුට නානා මූණ වලින් උපදිනවා අන්න සපසේ ඉන්නවත් අසතුට උපදින එකක් දේශයක් ඒක කියන්නේ ඊර්ෂ්‍යාව තමන්ගේ දේකින් අනුන්ට ප්‍රයෝජනයක් වෙනවාට අසතුට මසුරුකමයි. ඒ කියන්නේ තමන්ගේ කෑමක් බීමක් කාලා බීලා වෙන කෙනෙක් සම්පෙන් ඉන්නවාට අසතුට. තමන්ගේ අඳුමක් මේ ලබාගෙන හොඳින් ඇඳලා පැළඳලා ඉන්නවාට අසතුට ඔය ආදි වශයෙන් ඒ මසුරුකම নানা ප්‍රකාරයි. ඒ වාගේ මෞපියන් දරුවන්ට කළ උපකාර හිතවුන් හිතවුන් හිතවතුන්ට කළ උපකාර මේකෙන් කියන මට කිසි උපකාරයක් කළේ නැ මොකද්ද කළ උපකාරය කියා ආන් අර උපකාරේ දේශයෙන් අවලංගු කරන ඒකත් දේශේමයි මේ ගුණවතුන්ගේ ಗುಣ අවලංගු කරන ඒක ද්වේෂයමයි. ඔය අන්දමට මේ ද්වේෂයේ කිව්වට නානා මූණු වලින් උපදිනවා. ඉතින් ඒ සියල්ලක් විස්තර කරන්නත් වෙලාවමදි ප්‍රතක්‍රමයකට මේ කෝපේ ගැන ප්‍රකාශ කරනවා. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මං මේ කෝපය නැති කළ ආකාරයක් මෙසේයි. උප්පන්නෝ කෝමේ අයං ව්‍යාපාද විතක්කෝ මේ සෝත අත්තව්‍යාපාදාය සංවත්තති පරව්‍යාපාදාය සංවත්තති උභයව්‍යාපාදාය සංවත්තති පඤ්ඤා නිරෝධිකෝ විගාත ප්‍රත්‍තිකෝ අනිබ්බාන සංවත්තනිකෝ මහණෙනි මට තරහක් ආපුවාම මම මෙහෙම හිතනවා මේ තරහ මටත් පරදරයි උපන් දුකට ලොකු වේදනාවක් මේ සැප නැති වෙලා යනවා පරලොවක් මේකෙන් දුක් වෙනවා අනුන්ට කරදරයක් කෙනෙකුට තරහක් ආපුවා මේ අනුන්ට පීඩා කරන අනුන්ට පීඩාවක් ඉදල්්‍යා බාධාය සංවත්තති තමන්ගත් අනුන්ගත් දෙදොල්ලන්ටම හිරිහරයක් පඤ්ඤා විරෝධිකෝ එයාගේ ඥානිය වැඩෙන්නේ නැහැ ඥානිය බලපිනවා ඥානිය උපදින්න දෙන්නේ නැහැ තරහ නිසා විඝාත පක්ඛිතෝ තමන්ද මෙලවත් විශාල විහෙසක් දුකක් පරලොවත් සතර ආපාය ආදී දුකක් ඇති වෙන අනිබ්බාන සංවත්තනිකෝ මේ තරහ නිවන් ලබා දෙන්නේ නැහැ එහෙම මං හිතනකොට මට තරහ දුර වෙලා යනවා මේ ඒ ආකාරයෙන් මහණෙනි මං හිතනකොට මට තරහ දුර වෙලා යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මේ තරපව් වැඩි වෙන ආකාරය. එතකොට අපි මේ කෝපේ ගැන කියන හින්දා බුදුරජාණන් වහන්සේ කෝපේ ගැන දේශනා කළ පාඩ විතරයි මතක් කරන්නේ. ව්‍යාපාද විතක්කංචේ වික්කවේ වික්ක බෞල මනු විතක්කේති අනු විචාරේති. පහාසි අව්‍යාපාද සංකම්. පම්මේ පහාසි අව්‍යාපාද විතක්කං. ව්‍යාපාද විතක්කං බෞල මකාසි. සත්තං චිත්තං ව්‍යාපාදා ව්‍යාපාද විතක්කාය චිත්තං නමති මහණෙනි යම් කෙනෙකුට ඒ මේ පව් වැඩි වෙන්නේවත් මේ කෝපය වැඩි වෙන්නේ මේ ආකාරයටයි විතර තරහ එන ආකාරයෙන් හිතනවා නම් විතර තරහ එන අනුගමත තමන් හිතනවා නම් ආන්තයාට තරහ වැඩි වෙනවා ආසාව උපදින අනුගමත දිගට හිතනකොට ආසාව උපදිලා තරහ පැත්තට හිත ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. තරහ වෙන අංගම විතර හිතනවා නම් ඒ තරහ පැත්තට හිත ගිහිල්ලා වැඩියෙන් තරහ එන්න පටන් ගන්නවා. ඒක පැහැදිලි කාරණේ ගැඹුරුයි ඒක අපි බාහිර කරුණු වලින් අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපේ යාළුවා අපි කියලා තියෙන අතවල ආශ්‍රය කරන්න එපා යාළුවා වෛද්‍යවරයා බෙහෙතක් දෙන්නේ ලෙඩාගේ ලෙඩේ බෝතර නොගෙන ඒ වාගේ මිනිස්යන් වශයෙන් කතා කරපන් නමුත් එයාගේ ගතිගුණ ඔබ තොපි කරගන්න එපා කියලා යාළුවාට අවවාද කළා නමුත් දවසක් දැක්කා ඒ යාළුවත් එක්ක නරක යාළුවා සමග ගතිගුණ නරක තැනැත්තා සමග කතා කරගෙන තමන්ගේ හොඳ යාළුවා ආන්තරහක් වෙනවා එතකොට හිතන්න හොඳ නෑ මම මේ තරම් අවවාද කරලා මේ යාළුවා නරක එක්කෙනාට කතා කරනවා නේද කියලා හිතන්න හොඳ නැහැ. එයා වරදක් කරනවා කියලා හිතන්න හොඳ නැහැ. වරදක් කළා කියලා හිතුවොත් තාන් තරහ වෙනවා. ඒක Tamanta පාඩුවක්. එතකොටයි මොකද හිතන්න ඕනේ? ලෝකේ මිනිස්යන් වුණාම කතා කරනවා. මොනවා කතා කළාද දන්නේ නැහැ. මම අහුනේත් නෑ දැක්කේ මේ කතා කළ මාත්‍රයෙන් අප මම තරහ ගන්න හොදේ නෑ එයා ඒක අහලා බලලා සමහර විට යම් කිසි මේ අවශ්‍යම දෙයක් කතා කළාද දන්නේ නෑ නරක දෙයක් නම් මම අවවාද කරලා හදා ගන්නවා එයා නරක් වුණා කියලා මං නරක් වෙන්න හොඳ නැහැ. එයා වරදක් කළා කියලා මං ගද්දිකාරයෙක් වෙන්න හොඳ නැහැ. මට පිහිට මං කරගන්න කුසලයේ පමණයි. කියලා තමන් ආන් අර තරහ නොවන ආන්දමට හිතන්න ඕන. මම මෙච්චර අවවාද කරලා ඒ සැදුවා නේද කියලා හිතන්න ගියොත් තරහ එනවා. ආන් එහෙම හිතන්න හොඳ නෑ. මේ බත්තුල ගල් තිබුණා කියලා තරහ අරගෙන බෑ. ඒකට අවවාද කරන හොඳට ගලලා ලිපේ තියන්න කියන එක නිසා තරහ ගන්නට බෑ. ලිකක් හැදුනහම දුරේ කරනවා මිස තරහ ගන්න හොඳ නෑ. ඒ ආකාරයෙන් තමයි තරහ නේන අන්දමට හිතන්න ඕනේ. ආන් එතකොට තරහ දුරියලා තරහ එන අන්දමට හිතෝ ආන් තරහ එනවා. දැන් තමන්ගේ හිතවතෙක් යාළුවා ඉන්නවා යාළුවාගේ නෑයෝ පොහොසත් හොඳ ගෙවල් දොරවල් යාන වහිද කඩන් තියෙනවා තමන්ගේ හිතවතා බොහොම දුක්පත් එතකොට අර යාළුවාගේ යමක් තමක් තියෙන පොහොසත් උදවියගෙන තමන්ට ඊර්ෂ්‍යාවක් උපන්නොත් ආන්නේ තරහ ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂීති උපදින අසතුටයි. ආන් එතකොට ඒක අකුසලයක්. එහෙම උපදිනවා සාමාන්‍යයෙන්. සමහර දෙනාට මං ආශ්‍රය කරන හිතවතා දුප්පත්. එයාගේ අනිත් නෑ ඒකෝසත්. එතකොට දැන් ආන් ඊර්ෂ්‍යාවක් උපන්න. ඒ සමගම බුදු වචන එළියෙන් අර මේ ඉවත් කරන්නයි කොළඹේ ගෙට ආපුවාම අඳුනාගෙන ඉවත් කරන්න වාගේ ඒක දුරු කරන්න ඕනේ. තරහ එන්නේ නැති එක හිතන්න හොඳන ඊශ්‍රා උපදින අන්දමට හිතන්න හොඳන මොකද ඒ පොහොසත් උනේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කාරණා තුනක් සඳහන් වෙනවා එනම් කිංතිබීම වාසනාවකක් ලැබීමේ තියෙන අනික වීර්ය උත්සාහය Taman ජීවු වෙන්න ගන්න උත්සාහය අනික ප්‍රඥාව ජීවු වෙන්න අවශ්‍ය ඒකට යොදන ඥානෙ මේ කාරණා තුන නිසා ඒ අය පොහොසත් වුණා මගේ හිතවතාගේ අදුපාදුකම් හින්දා දුප්පත් වුණා ආන් ඒක ධර්මයේ හිතන්න ඕනේ අයි මං ඒකට අනුන්ගේ සපතට ඊර්ෂ්‍යා කරලා පව් පුරවා ගන්නේ ඊර්ෂ්‍යා කිරීමේ අකුසලයෙන් මත මම සංසාරයේ සතර අපාය ඉපදිනා විතරක් නොව මිනිස්සේ වුණාම අල්පේ සාක්ෂිය පිටවත් පිටසක් ලැබෙන්නේ නැහැ. Tamange දුකට සැපට බලන්න පුළුවන් සෑහෙන පිරිසක් Taman නොලබී යනවා. ඊළඟට චතුරු කරදර ඇති වෙනවා. අනුන්ගේ සැපකට විරුද්ධ විත් උපදවා කුනිසා තමන්ගේ සැපකට විරුද්ධකම් කරන හැදෙනවා ආන් තමන් හිතලා තරහ ඊර්ෂ්‍යාව නිවා ගන්නවා ඉතින් දැන් කියනවා මේ යම් කිසි කෙනෙකුට මේ සිරිපාලක සිරිදත්ත දන්නා කියලා අන්වත් එක පාවරදි කිව්වා කියලා තමන්ගේ කෙනෙක් කියනවා ආන් එතකොට තරහ එනවා මට දන්නා කියලා මගේ වැරදි කිව්වා කියලා හිතුවොත් තමන් තමන්ගේ තරහ එනවා. එතකොට තමන් එහෙම හිතනවා මට සිරිදත්තවන මට සිරිපාල ගන්න. ආ එහෙම හිතනකොට තමන්ගේ තරහ එනවා. ඉතින් තමන් හිතන්න ඕනේ මම සංසාරෙත් මේ ශරීර කූඩු ලැබුවා. එහා භවයේ මම මිනිස්සෙක් වුණා නම් ශරීර කූඩුවක් ලැබුවා. එදත් මම මේ ශරීර කූඩුවට මම කියලා හිතුවා මගේ කියලා හිතුවා මගේ ගෙදර මගේ මිත්‍රයා මගේ නෑයා ඔය ආදී වශයෙන් හිතුවා දැන් ඒ මම කියලාපු ශරීර කූඩුවට මොකද වුනේ පොළොවට පස් වෙලා ගියා අහක අහක දාන්න සිද්ධ වුණා එදා මගේ කියාපු ගෙදර දැන් මට නෑ එදා මගේ කියාපු නෑයෝ දැන් මට නෑ එදා මගේ මිත්‍රයෝ දැන් මට නෑ මොකද එහෙම නැති වුනේ මගේ නොවන නිසා මම කීක නිසා ඒ නිසා මේ ශරීර තුරාන තුනක් පමණයි මේක ගෙනියන්නේ නැහැ ඒ නිසා මෙතන මම කියා කෙනෙක් නැහැ මම කියා කෙනෙක් නැත්නම් මට කියා කෙනෙකුත් නැහැ සිරිපාල සිරිදත්ත කියා කෙනෙකුත් නැහැ ඒ සිරිපාලගේ ශරීර කූඩුවක් මල කඳක් වෙලා පොළොවට පස් වෙලා යනවා ආන් එහෙම හිතනවා ඉතින් මේ විතරක තාම අර තරහ දුරු වෙලා යනවා තමන්ගේ సంతානෙ තියෙන තරහ දුරු වෙලා යනවා. දෝසතානන් වහන්සේ බරණස් රජව ඉන්න අවදියේ අමාත්‍යයේ සේවකයා එක්කවිල්ලා කිව්වා ස්වාමීනි මේ සේවකයා මගේ ගෙදර සියලු කටයුතු කර දෙන ඉතාම හොඳ උදව් උපකාර කරන කෙනෙක්. නමුත් මෙයාගේ බලවත් වරදක් ඇති වුණා ඒ නිසා ඔබ වහන්සේ ළඟට ආවේ කැමති දඬුවමක් මේ සේවකයාට දෙන්න හොඳයි කියන්නයි බෝසතාණන් වහන්සේ වදාරනවා දුල්ලභෝ අංග සම්පන්නෝ කන්ති රත්නාක රුච්චති මේ ලෝකේ සියලු ගුණවලින් පිරිච්ච කෙනෙක් හොයන්න බෑ පුතේ දැඩිපත්ත හිතලා අපි කල්පනා කරන්න ඕන. දැන් ඔබේ සේවකයාගේ ಗುಣපත්ත බොහොමයි. ಗುಣ බොහොම තියෙනවා. ඔබට ලොකු උපකාරයක්. ඒ නිසා 99 ಗುಣ තියෙනවා නම් සියගෙනේක වැරද්ද ලොකුවට ගන්න එපා. අර උපකාර පැත්ත හිතලා උඹ සංගෝල මගේ අදහස නම් ඒ දඬුවම් දෙනවාට වඩා ඒක හොඳයි කියන එකයි අමාත්‍යාකාරණේ පිළිගත්තා ආන් ඔය අන්දමට තමන්ද තරහ එන අන්දමට නොසිතා තරහ දුරු වෙන අන්දමට හිතන්න ඕන තරහ එන අන්දමට හිතුවොත් ඒක තමන්ද විශාල පාඩුවක් ඊළඟට බුදුරජාණන් තව තැනකදී වදාරනවා බුදුරජාණන් වහන්සේ ඉද භික්කවේ භික්ඛු යම් නිමිත්තං ආදම්ම යම් නිමිත්තං මනසි කරෝතෝ උප්පජ්ජಂತಿ පාපක අකුසල විතක්කා සංදීප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්ඛවේ භික්ඛු සම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං මහණෙනි යම් කිසි කරුණක් නිසා නුබලාට තරහක් එනවා නම් ඒ තරහ උපදින කාරණය අතහැර දාලා වෙන කරුණකට හිත යවන්න ඕන. එතකොට මේ තරහ එන කාරණේ අතහරින්න ඕන. මේ ඒක දුරු වෙන අන්දමට වෙන කරුණක් ඒකෙන්ද සම්බන්ධ කරගන්න ඕන. හිතට තරහ එන අරමුණ මේ දුරු වෙලා යන අන්දමට තරහ දුරු කරන දෙයක් හිතට සම්බන්ධ කරන්න ඕන. යම් කිසි වස්ත්‍රයක කුණු ටිකක් ගෑවුණා. ඒවා නූල් වල රැඳුණා. ඒ නූල් වල රඳිච්ච වස්ත්‍රයේ කුණු ටික ඉවත් කරන්න නම් බෙහෙත් මිශ්‍ර ජලයත් එක්ක සම්බන්ධ කරලා පොඩි කරලා අතුල් ආපුවාම අර නූලේ සම් නූල් එක්ක සම්බන්ධ වෙලා තියෙන කුණු ඉවත් වෙලා යනවා වාගේ හිත වස්ත්‍රේ වාගේ කිලුට තරහ වාගේ හොඳ කුසල් අරමුණ මේ දෙලෙත් මිශ්‍ර ජලයේ වාගේ ආන් අර හිතේ තියෙන ඒ තරහ එන අරමුණත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හිත ඒකෙන් දෙංගෙන්ද අර තරහ කටුන ජලවිලා යන්න කුසල් අරමුණක් හිතට දෙන්න ඕන ඒකත් ටිකක් කරුණු කාරණා පැහැදිලි මදි නිසා පැහැදිලි කරන්න කරුණු වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ වදාලා දසාඝාත පටිවිනේ සූත්‍රයේදී අනත්තම්මේ අචරීති තං කුතෙත්ත ලබ්භාති ආ මහණෙනි මට අහවලා කරදර කළා මගේ හිතවතට කරදර කරනවා කියා යමෙක් හිතනවා නම් ඒක දෙන්න බැරි දෙයක් මොකද ඒ වෙන්න බැරි කාරණේ දැන් මට දැන් අහවලා මට කරදර කරනවා මගේ හිතවතට කරදර කරනවා සතුරන් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා ආන් එහෙම හිතනකොට Taman දැන් තරහක් ආවා. ඒක දුරු කරන්න ඕනේ. Taman හිතන්න ඕනේ. දැන් එකම බිමක මේ අඹ පැලේකුයි මේ තිත්ත වැටකුළු පැලේකුයි හිතවනවා. හිත තිත්ත වැටකුළු ඇටයක් හිතවනවා. මේවා පැලවිලා gedhi හැදෙනකොට මේ අඹ මේ තනිරහයි. චිත්ත රස ගොනු තිස්තරහයි මේක කලේ දිමද නෑ දීජේ අනුවයි දීජේ චිත්ත රස හත ගැනීමේ ශක්තිය නිසා ආංගෙදී චිත්ත රස ඇති වුණා මේ අඹ බීජය පණිරහ උපදවන ශක්තිය තිබෙච්ච නිසා ආ ඒකේ පණිරහ ඇති වුණා ඒ වාගේ එයාගේ වරදක් නෙවෙයි ඒක මම සංසාරයේ කරපු වරදක විපාකයක් ඒ ලැබුණේ හිතට පීඩාගෙන දෙන දෙයක් ලැබෙන්නේ වරද අකුසලයකටයි අකුසල විපාක මට ලැබුණ එයා වර්ධිකාරයක් නෙමෙයි කියලා එහෙම තමන් හිතන්න ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ එයාම වර්ධිකාරයක් නෙමෙයි අර කර්මය මේ තමන් කරපු කර්මයක් වර්ධිකාරයක් ඊළඟට තරහ ගන්න කෙනෙක් නැහැ මේ තරහ උපදවන්න කෙනෙක් නැහැ කියලා තමන් හිතන්න ඕන. ඊළඟට මට මේක අවාසියක් කියලා හිතන්න ඕන. තරහ ගැනීම මට පාඩුවක්. එයාට පාඩුවක් නැහැ. මොකද කාරණේ ලෝකයාට පින්පව් දෙක නවත්තන්නද මේ ශරීර කූඩු මල කඳන් වෙලා අහක දාන දේවල්. නමුත් පින්පව් දෙකෙන් මහක දාලා යන්නද මේ චිත්ත පරම්පරාව අනුගමන් කරනවා. හොඳ හිතක් උපන්නානම් හොඳ වචනයක් ජීවානම් හොඳ ක්‍රියාවක් කළානම් හොඳ හිත නැති වෙනකොට මතු සැපේ පාස උපදවන කර්ම බීජ ශක්තියක් ඇතිගත වෙනවා වාගේ මේ චිත්ත සංතානේ සම්පත් වෙනවා නරක වචනයක් පිට කළා නම් නරක ක්‍රියාවක් සිදු කළා නම් නරක හිතක් උපන්නා නම් මතු දුක්ඛපාත සලස්සන සත්‍යයක් චිත්තසංතානි කර්ම බීජ භාවයෙන් සම්පත් වෙනවා චිත්ත පරම්පරාව නිවන් දකින්න කම් ගමන් කරනවා චිත්ත නවත්ලා යන්න බෑ එක එක හිතක් නැති වෙනකොට තව හිතක් උපදිනවා ඊළඟට තව හිතක් ඒක චිත්ත පරම්පරාව කියන්නේ ඉතින් මේ ආකාරයෙන් මේක මට පාඩුවක් අවාසියක් මේ තරහ ගැනීම මට පාඩුවක් කියලා තමයි ආනර හිතලා ඒ තරහ නිමා ගන්න ඕනේ. ඊළඟට මට කිසි වැඩක් නැහැ. මේ තරහ ගැනීමෙන් මට මුදල් හම්බ වෙනවා, අධිකකඩම් ලැබෙන මොකක්වත් හිතට දුකක් පරිලෝකයක් හොඳ නැහැ. මේක කිසි මට පිහිටක් වෙන දෙයක් නෙවෙයි. ඊළඟට තරහ ගන්න කාටද? මස් බඩලි ගොඩක් මස් ගොඩක් තියෙනවා. මද්දට තරහ ගන්න කෙනෙක් අදසකිල්ලක් කියලා මෙනෙහි කරන තරහ ගන්න කෙනෙක් නැහැ. මේ තනත්තා තරහ කාර්යයයි සලකන තනත්තා මරිලා මල කඳක් වෙලා ඉදිමෙනවා. පන්වන් ගමලා කුණුහැර ඕජා ගලලා ඊළඟට අටකටු විසිරිලා ඒවා කෑලි කෑලි ගැලවිලා පිටි වෙලා පස් වෙලා යනවා. එහෙම දෙයකට මං ඇයි තරහ ගන්නෙ? මම කියන ශරීර කූඩුඩත් ඒනික වෙනවා. ඒ නිසා මං හිත සනසිල්ලෙන් තියාගන්න ඕන. ඒ ආකාරයෙන් ආන් අර එහෙම හිතන්න ඕන. එතකොට ආන් අර තරහ දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා. සත්‍යයේ වික්කවේ වික්කුණෝ සම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කරෝතෝ කුසලූප සංහිතං උප්පජ්ජං තේව පාපක අකුසල විතක්කා සංදීප සංහිතා දෝසූප සංහිතා මෝහූප සංහිතා තේන භික්ඛවේ භික්ඛුනා තේ සංවිතක්කානං ආදී නවෝ උපපරික්ඛිතබ්බෝ ඉතිපිමේ විතක්කා අකුසල ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකාති මහණෙනි මේ තරහක් වෙන දෙයක් හිතට ඇවිල්ලා තරහ වෙනකොට තරහ දුරුකරන දෙයක් හිතට අවශ්‍යත් හිත තරහ දුරුකරන එක එක්ක සම්බන්ධ කරලා හිත සුද්ධ කර සුද්ධ කරන්න යනවා නමුත් තරහ දුරු වෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ මහණෙනි මේ මේ විදිහට පුරුදු කරන්න ඕනේ ඒ මොකද මේ තරහයි ආදීනව හිතන්න ඕනේ තරහේ තියෙන වැරදි පැත්ත හිතන්න ඕන. ඒ මොකද වැරදි පැත්ත කියන්නේ ඒකින් ලැබෙන දුක් විපාක. අනත්ථ ජනනෝ කෝධෝ කෝධෝ චිත්ත ප්‍රකෝපනෝ බය මන්තරතෝ ජාතං තං ජනෝ නාව බුද්ධති මේ ලෝකයා දන්නේ නැහැ. මට දැන් ආපු මේ තරහින් පව් සිද්ධ වෙනවා මොනවාදේ තරහ ආපුවාම බොරු කියවෙනවා කේලම් පරස වචන ආදී කියවෙනවා අනුන්ට හිංසා පීඩා කිරීම ආදී මේ පව් සිද්ධ වෙන්නේ මේ තරහ ආපු නිසා ඒ පව් වලින් මම සතර අපාය ආදී දුක් ලැබෙනවා මෙලොවක් පීඩාවක් දැනසිල්ලක් නැ මේ කාරණයක් ඊළඟට අනත්මිකෝ දෝචිත්තප්පකෝපනෝ හිතේ සනසිල්ල නැති කරනවා හිතේ පිරිසිදුකම නැති කර හිතේ ආලෝකේ නැති කරනවා හිතේ පහපත්කම නැති කරනවා බය මන්තරතෝ ජාතං පිට තුලින්ම පැන නගින මේ බය කාරණා දෙක අන් ජනෝ නාව බුද්ධති අන්ධබාල ජනයා මේක අවබෝධ කරගෙන නැතේරුම් අරගන්න අන්ධබාල ජනයා කියන්නේ මේ කෝපයෙන් ඇතිවෙන වැරද්ද මේකයි කියලා තේරුම් ගැනීමට නුවණ හදාගත්තේ නැති එක්කෙනා මේ ඒක වැටෙන්න එයා ලැබෙන නරක පැත්ත නරක විපාක වැටෙන්නේ අපමා බෝසතාණන් වහන්සේ තත්සලා නුවර ප්‍රධාන පාඨශාලාචාර්ය වශයෙන් ඒ ප්‍රදේශයේ විසාකාමොක් ආචාර්ය වාසය කරන දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් කුමාරයෙක් ගිහිල්ලා බාර දුන්නා උන්වහන්සේ ළඟ ඉගෙන ගන්න නැවැත්තුවා. බෝසතාණන් වහන්සේ අංග විද්‍යාව දන්නවා. අංග ලක්ෂණ අනුව මේ කුමාරයාගේ බලන විට නපුරු කෙනෙක් බාගට වුණා. නමුත් උන්වහන්සේ ගන්නවා උගන්නලා කිව්වා පුතේ ඔබේ අංග ලක්ෂණ අනුව ඔබ නපුරු කෙනෙක්. ඔබෙන් යහපතක් කාටවත් සිද්ධ කරන්න ඔබට බෑ. ඒ නිසා පුතා තමයි එක අවවාදයක් කරනවා. නරක කෙනෙක් ආශ්‍රයයට ගන්න එපා. වසට වස එකතු වුනහම තව වස ගතිය වැඩි වෙනවා වාගේ. උඹේ නපුරට තව නපුරෙක් එකතු වුණාම තව නපුරුකම් වැඩි වෙනවා. ඒකෙන් ඔබට මෙලවත් තරදරයි පරලොවත් පුතේ තරදර වෙනවා. ඒ නිසා ඔබ නපුරුකම් පවත්වන්න යන්න එපා. හොඳ කෙනෙක් ආශ්‍රය කරපන්. එතකොට ඔබේ නරක ගති ගුණ ඈත් කරගන්න පුළුවන් වෙනවා. පුතේ යම් කිසි වස ඇටයක් හිතෙව්වා නම් ඒකෙන් මේ පරිවර්තා ගෙඩි හැදෙන්නේ නැහැ. ඒකෙන් හැදෙන්නේ වසගෙඩි. ඒක විපත්‍ය පිණිස පවතිනවා. එතකොට ඔබ අකුසල් හිත නපුරක් කළා නම් ඒ නපුරෙන් හොඳ හොඳ සපක් උපදින්නේ නැහැ. දුකක් ලැබෙන්නේ, කරදරයක් ලැබෙන්නේ. යානි පරෝති අත්තානං තානි අත්කරිපස්සති එතකොට යම් කිසි දෙයක් තමන් කළා නම් වෙන කෙනෙකුට පළ දෙන්නේ නැහැ. යම් කිසි බැලයක් පිටින් ඇටයක් පිටෙව්වහම ඒ ඇටේ පැලවෙලා එන ගහේ ගෙඩි ඒ පැලේ තයිති ඇට වර්ගයේ තයිති ගෙඩි දෙනින් ගහක හැදෙන්නේ නැහැ. පොල්දී පොල් පැලේ ලොකු වෙලා හැදෙන ගෙඩි කොස් ගහේ පොල් ගෙඩි හැදෙන්න යන්නේ නැහැ. ඒ වාගේ යම් කෙනෙක් නරකක් කළා නම් නරක විපාක වෙනින් කෙනෙකුට ගිහිල්ලා හැදෙන්නේ නැහැ. මේ ස්කන්ධ సంతානියටමයි තුතේ ලැබෙන්නේ ඒ නිසා ඵලයට අනුව කර්ම බීජයට අනුව ඵලයට අනුව යම් යම් ඒ ඵල දෙවි ලැබෙන්නා වාගේ නුඹ කළ අකුසල කර්මයට නපුරු කමට විපාක උඹ තමයි ලැබෙන්නේ ඒ නිසා පුතේ ඔබ නපුරුත් වෙන්න එපා නරකත් වාචිලේ කරන්න එපා කියලා බොහොම බන කියලා යවුවා නමුත් ගිය හැටි ආශ්‍රය ලැබුණු පුරුහිත බ්‍රාහ්මණයා බොහොම නපුරු කෙනෙක් දේවදත්ත. බොහොම නපුරු කෙනෙක් යෝජනා කළා අපි නුවන් මේ රටවල් අල්ලා අපි එකම රාජ්‍යයක් කරන්න ඕනේ. කියලා දහසක් රජවරුන් අල්ලා ගත්තා. තක්ෂලා නුවර ගන්න බෑ. එතකොට මේ අමාත්‍යා යෝජනා කළා, පුරোহিত බ්‍රාහ්මණයා යෝජනා කළා, ස්වාමීනි අපි මේ දහසක් දෙනා මරලා බිලි දීලා දෙවියන්ට මේ නුගගහේ දෙවියන්ට බිලි පූජා කරලා ගියොත් ලැබෙනවා කියලා තක්සලාංගුර ගන්න පුළුවන්. එහෙම කළා නමුත් අන්තිමේ සතගණ්ඩක් බැරි වුණා. තමන් බරපතල රෝගියෙක් වෙලා අවසන් හුස්ම හෙළන්න පෙර මගේ ගුරු පියා කළ අවවාදයේ මම නොපිළිගෙන ක්‍රියා කරපු නිසාද මං දුකටපත් වුණා. දැන් මට කාගේ පිහිටක්ද? මේ පුරෝහිතයාගේ වචන අහන්න කියලා මට මේ සිද්ධිය වුණේ. මං මට දැන් පුරෝහිතයා පිහිට වෙන්නේ නැහැ කියලා කනගාටුවෙන් මැරිලා අවීතිමානිරේ උපන් ආන් ක්‍රෝධයේ තියෙන වැරද්ද. නායං කායෝ ආදාය ගමනියෝ චිත්තන්තරෝ භික්ඛවේ මච්චෝ මේ ශරීරයේ ගෙනියන්නේ දෙවෙනි හිතේ දිවිසතෙක් හෝ ප්‍රේතෙක් හෝ වෙනවා දෙවෙනි හිතේ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ ගස්මියෙක් වෙනවා මොකද මේ දෙවෙනි හිත කීවේ කුමක්ද චුති හිත ළඟට උපදින හිතයි චුති හිත පළමුවෙනි හිත පළමුවෙනි හිත කියන්නේ හේතුව එක ජීවිතයක අවසානයේ වශයෙන් මැරෙන හිතට චුති හිත කියන්නේ ඊළඟට උපදින හිතයි පරිසන්දි හිත කියන්නේ දෙවෙනි හිත කියන්නේ තේකටයි. මෙතන මැරෙනවත් එක්කම දෙවෙනි හිතේ නිරිසතෙක් වෙනවා පෞකල සත්‍යය. මෙතන මැරෙනවත් එක්කම දෙවෙනි හිතේ ප්‍රේතෙක් වෙනවා පෞකල සත්‍යය. ඔය ආකාරයෙන් ආ ඒ තනත්තා ඒ දුකටපත් වෙනවා කියන එකයි. ඉතින් ඒ මේ ශරීරේ ගෙනියන්න බෑ. එතකොට අපි ලෝකේ ජීවත් වෙනකොට යම්කිසි වෛද්‍යවරයෙක් බෙහෙත් අඳුනන වෛද්‍යවරයා බෙහෙත් අඳුනනවා රෝග සනීප කරන බෙහෙතුත් අඳුරනවා මේ සනීපේ නැති කරන වසවිස වර්ගත් එයා දන්නවා ඉතින් ආ එහෙම දෙකම අඳුනාගත්ත වෛද්‍යවරයා හොඳ රෝග සනීප වෙන බෙහෙත් එකතු කරලා බෙහෙත් ගුලියක් හදා ගන්නවා එතකොට මේ බෙහෙත් වර්ග කියන්නේ මේ ලෝකයෙන් පිට නෙවෙයි ලෝකේ ඇතුලේ ඒ වාගේ කෙනෙකුට දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම නිවන සැප ලබන කුසල චෛතසික ධර්ම තියෙන්නේ තමා ළඟමයි පින් හිතක් උපදවා ගන්න ඕනෑ කරන කාරණා තමන් ළඟ තියෙනවා ශ්‍රද්ධාව ප්‍රඥාව අලෝභ අදෝස අමෝහ ආදී එහෙම 25ක් තියෙනවා ඉතින් අපි ඒවායින් ආන් බෙහෙත් ජුලියක් හදා ගන්නවා වාගේ කුසල් හිතක් උපදවා ගන්නවා අපට හැම වෙලාවෙම කුසල් හිත් උපදවා ගන්න පුළුවනි. ඉතින් ආනර බෙහෙත් ගුලියක් හදා ගන්න. ඒ බෙහෙත් ගුලියෙන් රෝග සුව කරනවා. අර කුසල් හිතෙන් එයා සපවත් කරනවා. අර නොදන්නේ කෙනා එයා බෙහෙත් වර්ග අඳුරන්නේ නැහැ, වහ වර්ග අඳුරන්නේ නැහැ. වහ එකතු කරලා ආ වහ ගුලියක් හදාගෙන ඒක පාවිච්චි කළාම බොහොම දුකට පැමිණෙනවා. ඒ වාගේ පින්පව් දෙක නාඳුනන පුජ්‍යලයා নানা ප්‍රකාර අකුසල් හිත් උපදවා ගන්නවා. ලෝභයේ කියන්නේ අපේ හිතේමයි. තරහ කියන්නේ අපේ හිතේමයි. ඊර්ෂ්‍යාමාන කියන්නේ අපේ හිතේමයි. ආ ඒ කියන ඒවා බාහිර අරමුණු වල අරමුණු වලින් ඒ අපි අකුසල් හිතක් උපදවා ගන්නවා. එතකොට යම් ජීවිතයක් දකින්න ලැබෙනවා අහන්න ලැබෙනවා ඒවා ඒ දේවල් නිසා ඥානවන්තයා පිංහිතක් හදා ගන්නවා නුවණ නැති එක්කෙනා පෞහිතක් උපදවා ගන්නවා ආනර පෞහිත වසගුලියක් හදාගත්තා වාගේ පින්හිත බෙහෙත් ගුලියක් හදාගත්තා වාගේ එතකොට අපර නොයේ ආකාරයේ උපදින එක ස්වාභාවිකයි අපි මේ බණ අහන්නේ මේක මේ හිත නරකයි මේ හිත හොඳයි කියලා හොඳ හිතක් උපදවා ගැනීම මාර්ගයේ දැනගන්නයි මේ බණ අහන්නේ දැන් අපිට කෙනෙක් දකින්නවා ඒ දකින්න විට අපට තරහක් උපදිනවා සමහර විටක අපි අපේ බුදු පියාණන් වහන්සේ වදාලා මහණින් උබලාට සංසාරේ මව් නොවූ පිය නොවූ සහෝදර නොවූ සහෝදරී නොවූ කෙනෙක් නැත සංසාරයේ මේ හැමදෙනාම මව් වෙලා එක්කෙනෙක් මව් වෙලා දීපු කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි පියා වෙලා කළ වඩාගෙන කළ උපකාර මහ පොළොවේ වැලි කැට වලට වඩා වැඩි අයියා වෙලා කළ උපකාර මහ පොළොවේ වැලි කැට වලට වඩා වැඩි අක්ක වේලා උපකාර කළ වාර මහ පොළොවේ වැලි කටවලට වැඩි භව තිරයෙන් ගහිලා මට මේක පෙනෙන්නේ නැහැ බුදු වචන එළියෙන් එළිය කරලා බලන කල්හි මට මේක නැත්තා මව් වේලා උපකාර වුණා පියා වේලා උපකාර වුණා අයියා වේලා උපකාර වුණා අක්කා වේලා උපකාර වුණා මිත්‍රයා වේලා උපකාර වුණා ඒ නිසා මම තරහ ගන්නේක හොඳ නෑ මට කළ උපකාර මං සිහිපත් කරලා ඒ උපකාර කළ මේ තනත්තාට සපතක්ම වේවා යහපතක්ම වේවා කියලා මං හිතන් දෝනේ ආන් එතකොට මෛත්‍රිය උපදිනවා කෙනෙක් හොඳට යාන වාහන නැතුව සපසේ ගමන් කරනකොට අපට ඊර්ෂ්‍යාවක් උපන්නොත් බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතා භාවයේ තබ්බා යස්මින් පුද්ගලේ ආඝාතෝ ජායති තස්මින් පුද්ගලේ මුදිතා භාවේ තබ්බා යම් කෙනෙක් ගැන ආන් එහෙම ඊර්ෂ්‍යාවක් කරා උපදිනකොට අනේ සපසින්නේ ගැන මං සතුටු වෙන්න ඕන බොහොම හොඳයි බොහොම හොඳයි කියලා හිතෙන් 10 වාර 15 වාර 50 වාර අර නරක කැට අදහසින් ගැලවෙනකන් Taman හිතන්න ඕන තව තව සප වැඩි වේවා එයා සැප සිඳීම ගැන මම සතුටු වෙනවා මම සතුටු වෙනවා මම සතුටු වෙමි බොහොම හොඳයි කියලා දිගට හිතන්න පුරුදු වෙනවා ආ මුදිතා භාවනාව ඒ කුසල් හිතෙන් එයා දිනු කරොත් ධර්ම ලෝකේ දිනු කරගත්තේ නැත්නම් මනුෂ්‍ය ලෝකෙ දිව්‍ය ලෝක දෙකෙන් උපදින දෙහෙත් ගුලියක් හදාගත්තා වාගේ අහංකාමාතර කුසල් හිතක් උපන්නා ඉතින් ඔය අන්දමටයි තවත් ඒක සංහිඳින්න නැත්නම් උපේක්ෂාව මා පෙර කළ පින්පව් දෙක අනුව දැන් සැප දුක් විඳිමි මේ තනත්තාද පෙර කළ පින්පව් දෙක අනුව දැන් සැප දුක් විඳි එයාගේ පිනේ හැදිත එයා සැප විඳින අයි මං ඒකට අපතිපු වෙන්නේ එතකොට උපේක්ෂා ඒ තනත්තාට උපදිනවා ආන් කුසල් හිතක් උපන්න ඔය ආකාරයටයි මේ හිතන්න ඕනේ ආනර දෙහෙත් දිවි හදාගන්න කාරණේ මොකද මේ පින්පල් දෙක නවත්තලා යන්නද පාපය නැති වෙන්නේ අවන්ධානිච්ච කම්මානී නහි කම්මං විනාශති යම් කිසි ආසාවක් කෝපයක් මෝහයක් නිසා පවක් සිද්ධ වුණා නම් ඒක හිස්තලා විපාක නොදී නිකන් නැති වෙලා යන්නේ නැහැ ඒක විපාක දෙනවා විපාක විපාක වාරෙන් දෙරෙන්ද බෑ ඒ නිසා මං අයි මේ පවක් උපදවලා දුකටපත් වෙන්නේ ඉතින් තමන් මට කර්මයේ බුදු පියාණන් වහන්සේ වදාළේ කම්මස්තකෝ මේ කම්ම දායාදෝ කියලා අභින්න පච්චවේක්ති තබ්බ සූත්‍රයේ උන්වහන්සේ වදාලා මහණෙනි මට අයිති එකම ධනේ කර්මයයි මට අයිති එකම න්‍යායා කර්මයයි මේ කර්මය ඉපදීමට හේතු වෙන්නේ ඉන්පව් දෙකෙන් දෙන දාගද්ද මට ගන්ධ සිද්ධ වෙනවා කියලා උඹලා හිතාපල්ලා. මහණෙනි මං උඹලාට එහෙම දේශනා කළේ මොන කරුණක් නිසාද? එහෙම හිතනකොට පව් පව් වලින් දෙන්න පුළුවන් වෙනවා. ආ පාප ධර්මයන්ගෙන් දෙන්න පුළුවන් වෙනවා. මට උරුම දෙකේ පව් දෙක පමණයි. අනිත් ඒවා දමලා යන ඒවා මම දෙනියන මග වියදම මට සැපදගෙන දෙන දේවල් මම සූදානම් කරගන්න ඕනේ. පව් ගොඩන් පව් කඳන් රැස් කරගත්තාම මට දුක් ලැබෙනවා. ඒ නිසා කුමාරයේ ගින්න බොහොම නපුරුයි. බොහොම දුෂ්ටයි, බොහොම සරපරුසයි. ගහලා බැලලා කතා කරන්නේ. මේ නන්ද මාමා, මේ මව්පියා, මේ ගුරුවරයා, මේ අයියා අක්කා වැඩිහිටියා කිසිම භේදයක් සැලකන්නේ හැම දිනාටම බොහොම අපහාස වෙන අන්දමට සරපරුස අන්දමට බනිනවා කතා කරනවා. දිනක් මව්පියෝ මේ කීවා පුතේ අපි බුදුරජාණන් වහන්සේ දකින්ද යන්නේ මේ හොඳයි තාත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟ දෙට ගිහිල්ලා වාඩි කරවලා කිව්වා ස්වාමීනි මගේ පුතා බොහොම නපුරුයි මේ මගේ පුතා ස්වාමීනි කිසි කෙනෙක් ප්‍රිය කරන්න මුළු ගෙදරට විශාල කරදරයක් ස්වාමීනි පීඩාවක් මේ පුතා නිසා බුදු පියාණන් වහන්සේ අවවාද කරනවා පුත කුමාරය ඔබ ණයෙක් වාගේ පොළගෙක් වාගේ කොටියෙක් වලසෙක් වාගේ දෙනිදේපා කෙනෙක් ගත්තාම ණයක් ගත්තාම කොටියෙක් වලසෙක් ගත්තාම බය වෙන බය වෙනවා වාගේ අනුන්ට බය වෙන අන්දමට උඹ ජීවත් වෙන්න එපා නපුරු වචන වලින් බනින්න එපා තරහ ගන්න එපා ඒ විපාකයෙන් ක්‍රෝධයෙන් මරණයෙන් පස්සේ නිවේ උපදිනවා ත්‍රිසං අපායේ പ്രേතාපායේ උපදිනවා ක්‍රෝධයෙන් අනුන්ත හිංසා පීඩා කරපුවාම එයා රෝගියෙක් වෙනවා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම ඒ රෝගේ සුව වෙනකොට තව රෝගයක් දන්වැලක පුරුක් වාගේ යෙදින් ලෙඩ පෙළ ගැසී මරණය දක්වා දුක් විඳින්න වෙන්නේ අර කෝපයෙන් අනුන්ට දුක් දීපු අකුසලයෙන් දැනීමෙන් දුක් දෙනවා ගල් මුගුරු පොළු වලින් දුක් දෙනවා වෙනත් එයාට තාඩන පීඩන අලාභ පුහාන කිරීමේ දුක් දෙනවා කෝපය නිසා ඒකෙන් දුක් ලැබෙන්නේ තමන්ටයි. එයාට එක ජීවිතයක සුළු කරදරයක්. නමුත් ඒ අනුන්ට හිංසා පිනිදා කරපු තැනත්තාට භව ගණන් කල්ප ගණන් ආන් තමන්ට දුක් ලැබෙනවා. ඒ නිසා එහෙම වෙන්න එපා පුතේ. ඒ පමණක් නෙවෙයි අවලස්සන කෙනෙක් වෙලා සංසාරේ අවලස්සන විරූප කෙනෙක් වෙනවා. ආ එතකොට මේ තරම් මේ ඇයි Taman අවලස්සන කෙනෙක් වෙලා ඉන්නේ ප්‍රිය ධනක කෙනෙක් වෙලා උපන්නොත් කොයිතරම් හොඳද ඒ නිසා බුත කුමාරේ මෙහෙම හිතන්න ඕනේ කාටත් හොඳක් වේවා කාටත් සැපක් වේවා කාටත් යහපතක් වේවා ආ මෛත්‍රී හිතන්න ඕනේ එතකොට අනුන්ගේ සැප දැකලා අනේ බොහොම හොඳයි තව තව සැප වැඩි වේවා කියලා හිතන්න ඕනේ ඔය ආකාරයෙන් Taman හොඳට ඉන්න ඕන. මේ කීවේ බොහොම කොටින් මේක වඩා ඒකපන්නක ජාතකයේ වස්තුව මේක වඩා විස්තරයි මම මේ ප්‍රකාශ කළේ කොටින්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිගත් මේ කුමාරයා පස්සේ හොඳ වුණා. වික්ෂුන් වහන්සේලා කතා කළා බුදු පියාණන් වහන්සේ පුදුම දෙයක් කළා. මොකද අර නපුරු ලිච්ඡවි කුමාරයා හදාගත්තා. බුදු පියාණන් වහන්සේ වැඩල ඇසුවා මහණෙනි කිනම් කතාවක්ද නුබලා කළේ ස්වාමීනි ඔබ වහන්සේ සහනම් කළ ඕපාදූප කතා කළේ නෑ අපි අපි කතා කළේ අර නපුරු කුමාරයා හදාගත්ත පුදුමය ගැන මහණෙනි මම මේ කුමාරයා දැන් විතරක් නෙවෙයි හදාගත්තේ මම ඊස්තර බෝසත් ඉන්න කාලේ මං රජුගේ ආරාධනා පිට මං බරණැස් නුවර උයනේ හිටියා රජුරුවන්ගේ නපුරු කුමාරයෙක් හිටියා හදාගන්න බෑ බොහොම තරයි පරුසයි මේ කුමාරයා මන් ළඟට එච්චවිලා බාර දුන්නා ස්වාමීනි මේ පුතා බොහොම තරයි පරුසයි මේ ළමයා ටිකක් හදාගලා දෙන්න හොඳයි මේ පිරිසට ගැලපෙන්න ජීවත් වෙන්න හොඳින් ජීවත් වෙන්න හොඳ පිරිසක් එක්ක හොඳින් ජීවත් වෙන්න ඉතින් බෝසතාණන් වහන්සේ දවසක් මේ කුමාරයාගේ දකුණු අතින් අල්ලාගෙන කතා කර කර උයනේ යනකොට පුංචි කොහොඹ පැලයක් දැකලා කිව්වා පුතේ මේ කොහොඹ පැලේ කුල ටිකක් මේ ගහක උදුරන් නැතුව කොහොමේ මේ පැලේ තියෙන කොළ ටිකක් ඔබ මේ කඩලා කටේ දාගෙන විකාපන් ඉතින් මේ දරුවා මේ කොහොඹ මුකුත් ගැනීම අවබෝධයක් නැහැ අර කුල කීපයක් හදලා කටේ දාලා විකනකොට තිත්යි තරහ ආවා බොහොම අප්‍රමාණව කෝපයක් උපදිලා කාරලා කෙල ගහලා දාලා පැලෙත් එක්ක තරහ ඇවිල්ලා මේ ගලවලා අතින් පොඩි කරලා පයින් පාගලා දැම් මොකද පුතේ ඔබ එහෙම කරන්න හේතුව ස්වාමීනි මේ කුංචි පැලේ විච්චර කරදර නම් ලොකු වෙනොත් කොහොමද කියලා මට හිතුණා බයක් මට කොච්චර පිත්ත වුණාද මේක එතනදී බෝසතාණන් වහන්සේ එවත් මම අවවාද කළා උන්වහන්සේ බුදු වෙලා වදාරනවා මම එදා ඒ කුමාරයාට කිව්වා පුතේ මේ මේ කොඹ පැලේ අප්‍රිය වුණා වාගේ ඔබත් අප්‍රිය වෙනවා නේද ඔබේ ක්‍රියාපටිපාටි අනුව ඔබ කියන වචන නරක වචන කතා කරන්නේ ප්‍රිය වචන මිහිරි වචන කතා කරන්නේ මව්පියන්ගත් තර පරුසයි අක්ක අයියා ආදී පවුලේ වැඩිහිටියන්ටත් උඹ සරපරුසයි. එතකොට ඒ අත් උඹට ප්‍රිය වෙන්නේ නැහැ. මිත්‍රයෙක් උඹට හැදෙන්නේ නැහැ. උඹේ නපුරු කම නිසා උඹට රාජ්‍ය ලබා ගන්නත් අපහසු වෙනවා නේද? ඒ නිසා අමාත්‍ය රටවාදීන් ඔබ නිරපලා වෙන කෙනෙක් රාජ්‍යයට පවරා ගන්න පුළුවන් කිව්වම ආමර රාජ්‍යයට ආසාව නිසා අර සරපරුසකම නැති වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිච්චවි කුමාරයාම එදත් අර කොහොඹ කලින් මං හදාගත්තේ. එතකොට දැන් මොකද එදා හඳුනා නම් අයෙත් මේ ආත්මේ නපුරෙක් වෙන්න හේතුව මොකද? ආන් අර සංසාරේ පුරුද්දේ බලය සංසාරේ කෝපේ දියුණු කරගෙන ආපියකේ වැරද්ද. ඉතින් අර සාමාන්‍ය යටපත් වුණා ඒක බල බිඳුනේ නැ කෝපේ බල බිඳුනේ නැ බල බිඳෙන්න තමන් ධර්මයේ පාවිච්චි කරන්න ඕන ධර්මයේ මෙනෙහි කරන්න ඕන අර රාජ්‍ය රුලබේ කියන අල්මත අර හොඳින් කාලයේ ගත කළා නමුත් තමන්ගේ ක්‍රෝධයෙන් පිටින් පාසානං වල විස නැතිකරන්ද සුදුසු දෙහෙත් වර්ගයක් එක්ක සම්බන්ධ කළාම පාසානං වල විස නැති වුණොත් ටිකක් නැති වුණාට බෑ හුඟක් දුර අඩු වෙන්න ඕන ආන් අර අර පාසානං හොඳ විස ඉතුරු වුණා වාගේ ඒ සුළු වශයෙන් අර ඒ වෙලාවට එහා මෙහා වුණාට ක්‍රෝධේ නැත් ක්‍රෝධේ බල බිඳුනේ නැහැ මොකද බල බිඳෙනවා කියන්නේ තරහත් වෙන අරමුණේදී තරහ මතු නොවි යටපත් වෙන අංගමට ධර්ම ශක්තිය පුරුදු කලේ නැහැ ආන් ධර්මයේ පුරුදු කලේ නැහැ එතකොටයි ඒක මත් දෙඩක් යම් කිසි කෙනෙකුට රෝගයක් මතුවෙන්න රෝගී බෙහෙතින් යටපත් කරන්නවාදී අර සංසාරයේ ධර්මයේ යටපත් කරලා යටපත් කරලා පුරුද්ද හදාගත්තේ නෑ. ජීවිතයත් යට ඒ වෙලාවටපත් වෙච්ච එක විතරයි. ඒක දිගට යන ගුණයක් නොවේ. ආන් ඒ නිසායි මේ ජීවිතයටත් ඒ කෝපය ආවේ. ආන් කෝපයේ තියෙන නපුරුකම වැරද්ද. මහා කපි ජාතකේ අපමහා බෝසතාණන් වහන්සේ හිමාල කන්දෙන් ගලා එන ගංගාවක් අයිනේ ඒ කලේ උන්වහන්සේලා වාසය කළේ ඒ කියන්නේ මේ වඳුරු ආත්මයක උපන් බෝසතාණන් වහන්සේ වඳුරන් තම කැලේ හිටියා මේ ගංගාව ළඟ මිනි අඹ ගහක් තියෙනවා බෝසතාණන් වහන්සේ කල්පනා කළා එක අඹාත්ත ගඟ නැමිලා තියෙනවා මේ ගඟ අත්තේ හැදෙන අඹ හැදිලා ගඟට වැටුණොත් මිනිස්සු මේ ගහට ඇවිල්ලා විපත්ති කරනවා ඒ නිසා ගඟ පැත්තේ අත්තේ හැදෙන අඹ ගැට කාලයෙම කඩා දමනවා. නමුත් එක අඹ මේ ගැටයක් දුමි ගෝඨයකට මැදි වෙලා පැහිලා ඉදිලා ගඟට වැටුණා. ඒ වෙලාවේ රජුරුව බරණැස් රජුරුව නාන් දැවිලා ගංගාවේ දෙපැත්තේ ලෝකර දැල් වටේට සවි කරනවා. ඉතින් අර අමගෙඩිය පාවේගෙන විලා ලෝකර දැලේ බැඳුණා. ඒක ගංගගිය සේවකයන් අඹේ දැකලා රජුරවන්ට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේක මිහිරි අඹයක් දෙමින් කෙනෙක් කෑල්ලක් තම් දෙමින් කෙනෙක් කෑල්ලක් කෑවා. ඊ රජුරුව කෑවා ඊළඟට බොහොම රසයි යම් මෙඹ ගා හොයාගෙන කියලා උඩහට යනකොට වඳුරෝ පිළිලා අඹ කනවා. ඉතින් රජතුමා දැක්කහම කල්පනා කළා බෝසතාණන් වහන්සේ මේ ආය අපි මරණ්ඩයි කියා ඉක්මනින් ගඟෙන් එහා පැත්තට පැනලා ලොකු දිග වේගලක් මුලින් කප හපලා ගංගාව අයිනේ ගහක කොනක් බැඳලා අනික් කොන Taman ඉනේ බැඳගෙන පැන්නා. අඹාත්තත් අල්ලාගෙන කෑගහල් වනේ වඳුරන්ට යන්න කියලා. ඔය අතර හිටිය අර දේවදත්ත වඳුරා මේ බෝසතාණන් වහන්සේ දුක ගමම්ම අද මං අද මං මෙයාව මැරෙන අන්දමට මං පිටට පනින්නම් කියලා හිතුවා. ආන් අර කළ උපකරන්න යන උපකාරයේ ගුණය අමතක වුණා. කළ ගුණේ අතිහි කරන්න බැරි වුණ ආන් අර ක්‍රෝධේ දියුණු වෙච්ච ක්‍රෝධේ වැරද්ද මේ තරම් විපත්තිදායක වේලාවක අපට උපකාරයක් නේද මෙතුමා කරන්නේ කියාවත් හිතට පේන්න නොදී අඳුරු කළා දැන් මොකද කළේ අනෙක් වඳුරෝ පහත අත්තකට ඇවිල්ලා හිමින් ගඳලා වැඳලා පිට උඩින් අර දේවාලිගේ ගිහිල්ලා බේරෙනවා දේවදත්ත වඳුරා කල්පනා කළා මේ තරහක්කා වැරද්දක් කරලා නෙමෙයි ආන් අර කෝපේ වැරද්ද උද අත්තකට නැගලා හයියෙන් පිටත පැන්නා ලය පැලුනා බෝසතාණන් වහන්සේගේ බරණස් රජුගේ බලාගෙන මේක මහා ගුණවත් උත්තමේ නිකං වඳුරෙක් වෙන්න බෑ උන්වහන්සේ සංසාරයේ කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ඉන කෙනෙක් බරණස් රජු කවුද ආනන්ද හාමුදුරුවෝ එතකොට මේ බරණස් රජුගේ කල්පනා කළා මේ නිකං වඳුරෙක් නෙවෙයි මෙයා මහ ගුණ ඇති උත්තමේ බොහොම පැහැදිලා හිමින්තරේ අරගෙන රජ පෙරහැර දක්වලා මේ වඳුරා මැරුණා රජ පෙරහැර දක්වලා ආදාන කරලා අටකටු අරන් සෛත්‍යයක් බඳලා ගෞරව කළ බව මහා කපු ජාතකයේ සඳහන් වෙනවා. එතකොට දැන් කල්පනාවට ගත යුතු ආන් අර පිරිසංගතාත් නිකදිලා තර ක්‍රෝධේ නිසා තමන්ට කළ ගුණේ පවා සලකන්න බැරුව ගියා. කළ උපකාරයේ පවා සලකන්න බැරුව ගියා මේ කෝපයේ තියෙන ආගරද්ද තරහයේ තියෙන ආදී නවය දිනක් මේ සබ්බමිත්ත රහතන් වහන්සේ ආරන් ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න එනකොට මන්දක මුවපැටියෙන් බැඳිලා මුවදෙන ඈතින් අඬනවා මේ පැටියා බොහොම කලබලෙන් අඬ අඬ එහාට මෙහාට පනිනවා ඉතින් මේ මෝඩනට දැන් ළඟට යන්නෙත් නෑ මට විපතක් වෙයි කියලා. ඈත යන්නෙත් නෑ පැටියාට ආදරය නිසා මේ කාරණියත් උන්වහා සිතට ගත්තා. තව ටිකක් දුර යනකොට බොරු බොරු රන්තුවක් අසරණේකට පීඩා කරනවා. මේ කාරණිය දැකලා උන්වහන්සේ කල්පනා කරනවා. ධනෝ ධනම්හි සම්බද්ධෝ ධනමේ වස්තුතෝ ධනෝ ජනෝ ධනේන හේතියති විහෙතේති ජනෝ ධනං කෝහිතස්ස ධනේනස්සෝ ධනේන ධනිතේනවා ධනං ඕහාය ගච්ඡන්තං හේතයිත්වා බහු ධනං මේ ලෝකයාගේ ප්‍රතිපත්ති දෙකයි කෙනෙකුට කෙනෙක් ආසා කරනවා ඒක එක ප්‍රතිපත්තියක් කෙනෙකුට කෙනෙක් කරදර කරන ඒක අනිත් ප්‍රතිපත්තියයි මේ ලෝකයා මේක දන්නේ නැහැ කෙනෙක් කෙනෙකුට ආසා කරන්නේ මගේ කියලා මගේ මිත්‍රයා මගේ යාළුවා මගේ නෑයා යන ආදී වශයෙන් මගේ කොට හිතනවා නමුත් Taman දන්නේ මගේ කියලා හිතෙන් මවාගත් අදහසක් මිස Taman තබුරුම නෑ කාරණේ ඒ කවුරුවත් ගෙනියන්න බෑ Tamanට අයිති එකම දේ පින්පව් දෙක පමණයි ඒ බව ලෝකයා දන්නේ නෑ ඒක හිතන්න ඕනේ ලෝක යුතුයකම් වශයෙන් ඉෂ්ඨක යුතුයකම් ඉෂ්ඨ කරන අතර තමන් පදින් ගන්න හොදේ නැහැ. ඒ නිසා තමන්ට අයිති එකම දේ පින පමණයි කියා ලෝකයා හිතන්න දන්නේ නැතුව අර දේවල් මගේ මගේ කියා ආසා කිරීමෙන් මේ දුකටපත් වෙන ආසාව නිසා තරහ එනවා ආසාව නිසා ඊර්ෂ්‍යාව ඔය ආදී පාප ධර්ම උපදිනවා කෙනෙක් කෙනෙකුට හිංසා කරන්නේ මං අනුන්ට හිංසා කළාම මට සංසාරේ බොහෝ වාර ගණන් මට දුක් විඳින්න වෙනවා කියලා එයා දන්නේ නැහැ. අනුන්ට කරදර කළාම එයාට මං කරදරයක් කරන්නේ එකවරයි. නමුත් විපාක වශයෙන් සිය දහස් කෝටි ලක්ෂ වාර ගණන් කරදර ලැබෙනවා කියන එක එයා දන්නේ නැහැ. ඒ නිසා මං ඒ ලෝකයාට කරදර කරන මේ කෝපයත් මං දුරු කරලා මගේ කියලා වර්ධවා ගන්න ආසාවත් දුරු කරලා එබඳු ධනයා දුරු කරලා මං ගුගම් පුරේට පැමිණෙන්නේ නෙමෙයි කියා තමන් වහන්සේ මෙනෙහි කරගෙන යනකොට සමාධිය පහළ වෙලා නව මහා විදර්ශනා ඥාන පරම්පරාවෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා මේ අපි බුදු පියාණන් වහන්සේගේ බුදු වචන වලින් අපි මේවා දැනගෙන අපි මෙනෙහි කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ මේ කසී රට බොහොම ධර්ම බවටපත් වුණා අප මහා බෝසතාණන් වහන්සේ තවදිසා දිව්‍ය ලෝකයේ සත්‍ය රජව ඉන්න විට කසී රට මිනිස්සු නපුරු බව දැක්කා මව මවගේ මවට රහ තමන්ගේ ඇස් දෙකෙන් රවලා බලනවා පියා දෙස රවලා බලනවා නුගඩි හිටියන්ට සලකන්න බොහොම සැර පරුසෝ වාසය කරන බව දැකලා බැලුවා මොකද කාරණේ බලනකොට බණක් දහමක් අහගන්නේ ගොල්ලන්ට විදියක් නැහැ ඒ නිසා කල්පනා කළා මේ ගුණවන්තයන් වෙන්න පුළුවන් උදවේ නරක උදවිය නෙමෙයි නමුත් හොඳ වෙන්න කාරණා කියා දෙන්න කෙනෙක් නැහැ මේ අත හදාගන්න පුළුවන් පිරිසක් බෝසතාණන් වහන්සේ දැක්කා. දැකලා හිමාලයට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් අඳගහගෙන අහසින් ඇවිල්ලා රජුරුවන්ගේ මාලිගාවට උඩින් අහසේ පසේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉඳ කිව්වා බද්ද පදියන්තේ සත්‍යු රජුව වැඳගෙන ඉන්න. සේවකෙක් දැකලා කිව්වා රජුගාන්න කියලා ස්වාමීන් වයසක කෙනෙක් අහසේ වාඩි වෙලා ඉන්න මහ පුදුමයක්. ලස්සන තරුණයෙක් වඳිනවා. හැබැයිද ගණේලි අරලා බලනකොට කාරණේ හරි. ඉතින් ඒවලේම ඇහුව ඇතුළේ ඉඳගෙන මේ තරුණයාද උඹා තරුණේ ද බොහොම ලස්සන කෙනෙක්. මේ වයසක එක්කෙනාට වඳින්නේ මොකද කියලා ඇහුවා. කීවා මෙයා ගුණවන්තයෙක් මේ උත්තමයා ගුණවන්තයෙක් ආසා කෝපමාන ඊර්ෂ්‍යාදී පව් කෙලෙස් පව් මල පව් කසල සංතාලෙන් ඉවත් කරලා බබලන හිතක් ඇති කරගත්ත උත්තමයේ සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයේ ඒ නිසයි මං වඳින්නේ වැඳීමෙන් ඇති ඵලය මොකද්ද කියලා ඇහුවා වැඳීමෙන් පින් සිද්ධ වෙනවා පිනෙන් ඇති ඵලය මොකද්ද පිනෙන් තමන් සප ලබනවා පිනෙන් තමයි සැප ලබන්නේ කියලා සද්දින් රජුරුවන් වන බෝසතාණන් වහන්සේ බණ දේශනා කළා. එතෙන්දි බරණස් රජුරෝ පැහැදිලා ලක්කී වත මේ උද්දපාදි අධ්‍ය මට අද කර්මයේ පාක දන්නා ඥානෙ ඇති වුණා කියලා ආනර වෙන වෙන වෙන ගම හිටපු තාපස පිරිසක් ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක් ඉතින් අර ගුණවන්ත මෙලෝ පරලෝ පින්පව් තියා දෙන්න පුළුවන් තාපස පිරිසක් භාවනා කරන පිරිසක් ගමට ගෙන්නලා අවවාද කෙරෙව්වා. ඊපස්සේ අර පිරිස බොහොම හොඳ බවටපත් වුණා. ආන් ඒ නිසා අර නපුරුකන් දුරු වෙන්න අපි බණ අහන්න ඕන. ඒ බණ ජීවිතයට සම්බන්ධ කරන්න ඕන. අපේ ජීවිතේ බොහොම වටින එකක්. දිනක් බරණස් රජතුමා මේ කලායමුත්‍ති ඝාතකයේ සඳහන් වෙන කරුණක් අමාත්‍යත් සමග කතා කර කර ඉන්නකොට සේවකයේ කඩල ටිකක් ගෙනත් ධම්මා අස්වැන්න කන්ද නිවීම සඳහා පොරුවක මේ උයනේ වඳුරෝ ඉන්න එක වඳුරේ බිමට බහැලා කටේ කඩල කටා පුරවාගෙන අත් දෙකෙන් කඩල අරගෙන ගහට නැගලා කනකොටේ කටෙන් එක කඩල ඇටයක් බිම වැටුණා අර අත් දෙකේ තිබිච්ච කඩල ඇටත් වීසි කළා පතේ තිබිච්ච කඩල ඇටත් වීසි කරලා අර ගැසිච්ච කඩල ඇට හොයන්න පටන් ගත්තා. එතෙන්දී රජු ඇහුවා අමාත්‍යාගෙන් පුතේ දැක්කද මේ වඳුරා කරපු එහෙමයි ස්වාමීනි මම මේ වඳුරාගේ ගණේ දැක්කා. ස්වාමීනි මේ ලෝකේ මිනිස්සුයෝ ඕම් ඔය වගේ අය ඉන්නවා සුළු දෙයක් නිසා වටිනාදී අතහරිනවා. මේ මිනිස් ජීවිතේ බොහොම වටින එකක්. කැලේ ඉන්න වැද්දෝ ගජමුතු පාගාගෙන යන වටිනාකම දන්නේ. රාකරුවා තමයි ගජමුතු වල වටිනාකම දන්නේ. මේ මනුස්ස ජීවිතේ වටිනාකම දන්නේ ශ්‍රද්ධා ප්‍රඥාටි එක්කෙනා. මේවා පින් මේවා පව් මේ පිනෙන් දෙව් මිනිස් කැප ලබනවා මේ පරින් සතර අපාය ආදී දුක් ලබනවා කියා දන්න එක්කෙනා අදහන පිළිගන්න එක්කෙනාට පින් කරන්න හොඳ ජීවිතයක් ලැබਿੱච්ච බව එයා තේරුම් අරගෙන වටිනාකම තේරුම් අරගෙන ಗುಣවල යොදවනවා නොදන්නේ කෙනා සුදු සුදු පව්වල යොදවන ඒවා උසස් කොට සලකලා අර කිසි වටිනාකමක් නැති පව්වල යොදවනවා මේ මේ වඳුරා වාගේ එතකොට දැන් අපට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා අපි මේ ධර්මයේ අහලා ටික ටික පුරුදු වෙනවා සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා පරේකෝදනා භවිස්සanti මයමේ තක්කෝදනා භවිස්සාමා දුෂ්ටං උස්පාදේ තබ්බං තුන්දව මේ ලෝකයා බොහෝ දෙනා තරහින් වාසය කරන්නෝය අපි තරහ නොගන්නමෝ ගෙමුයි කියා ඉක්මෙන්ද ආ එතකොට කියා උන්වහන්සේ වදාලා ඒකින් කලේ මොකද මහණෙනි ලෝකයා ක්‍රෝධයෙන් වාසය කරන්නෝය අපි තරහ ගන්නෙ නැත කියා හිතක් උපදවන්න ඕනෑය කියා හිතෙන්න ඕන. එතකොට මම තරහ දුරු කරන හිතක් උපදවමි කියලා හිතන්න ඕනේ. තරහක් ආපු වෙලාවට මේ තරහ නරකයි මේ තරහ හොඳ නෑ මම මේ තරහ දුරු කරමි මම මේ තරහ දුරු කරන හිතක් උපදවමි තරහ නැති හිතක් උපදවමි කියලා දහ පාරක් 15 පාරක් කාන් හිතන්න ඕනේ එතකොට ඒක නිවිලා යනවා ඉතින් ඒක තා විස්තර වදාලා විස්තර කරන් වෙලා මදි අනික පරික්කමන පරියාය කියලා ක්‍රමයක් වදාලා පරික්කමන පරියාය කියන්නේ දුරු කරන ක්‍රමය කියන එක. මම මේ තරහ දුරු කරමි. මගේ මරණය දක්වා මම මේ තරහ නොගනිමි. තරහ දුරු කරමි. තරහක් ඇති නොවේවා. තරහ දුරු කරමි කියලා ආන් හිතර හිතනවා. එතකොට අර තරහ දුරු වෙලා යනවා. ආන් ඒ ආකාරයෙන් පුරුදු කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදියට තරහය ආදීනව හිතුවත් තරහ දුරුවෙන්නේ තස්සතේ භික්කවේ තස්සතේ භික්කවේ භික්ඛුනෝ තේසං විතක්කානං ආදීනවෝ උපපරික්ඛතෝ uppajjantේන පාපකා අකුසලා විතක්කා චන්දුප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ භික්ඛුනා අසති අමනසික තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජතබ්බෝ මහණෙනි ඒ ඒ තරහේ ආදී නවහිතුවත් නැති නොවේ නම් මොකද කරන්න ඕන? ඒ පැත්ත කල්පනා නොකර ඉන්න ඕන. ඒ පැත්ත කල්පනා කරන්න හොදෙන යම් කිසි කෙනෙක් අප්‍රිය දෙයක් Tamanට දකිනවා නම් ඒ පැත්ත නොබලා ඉන්න ඕන. යම් වචනයක් කෙනෙකුගේ කතාවක් Tamanට අප්‍රිය නම් ඒකට කන් නොදී ඉන්න ඕන. යම් දෙයක් යම් කුණුගඩක අසුටි ගොඩක් ළඟ ගඳ එනවා නම් නාහේ විරිකාගෙන සවරවා බල බලා බැන බැන එතන ඉන්න ඕන එතනින් අයින් වෙන්න ඕන ආන් ඒ වාගේ යම් තරහක් Tamanට නරකන ඒ පැත්ත කල්පනා නොකර ඉන්න ඕන ඒ වෙලාවට කරන්න ඕනේ මොකද Taman ඉන්න ඉරියව්ව මෙනෙහි කර වාඩි වෙලා නම් ඉන්නේ ආ උදගෙන ඉඳිමි ඉඳගෙන ඉඳීමක් ඉඳගෙන ඉඳීමක් කියලා මෙනෙහි කරනවා එතකොට තමන් මේ ගමන් කරනවා නම් යම් යම් කියලා මෙනෙහි කරන අතක් පයක් දිගාරිනවා නම් අත දිගහරිනවා දිගහරිනවා කියලා මෙනෙහි කරනවා තමන් උන්නේ මේ බඩු එක එක මෙතන අල්මාරිය මෙතන පුටුව මෙතන මේසේ කියලා අර අදහස කඩන්ද ඒ ආකාරයෙන් මෙනෙහි කරනවා එතකොට තමන්ගේ හිත නරක හිතක් නම් නරක හිතක් නරක හිතක් කියලා මෙනෙහි කරනවා ආ මේ මේ තරහක් තදින් එනකොට සංතං අග්ගත්තං ව්‍යාපාදං අච්චිමේ අග්ගත්තං ව්‍යාපාදෝති පදානාති වදාළ අන්දමට මේ තරහක් තරහක් තරහක් කියලා තරහක් කියන එක භාවනා අරමුණ කරගෙන ඒක මෙනෙහි කරන අධිගත අර තරහ එන්න හේත් වෙච්ච දේ අතහර දාලා ඒක මෙනෙහි කරනවා ආ එතකොට තරහ දුරු වෙලා යනවා මහණෙනි එහෙම තරහ දුරු නුනොත් මොකද කරන්න ඕනේ? තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්ඛානං විතක්ක සංඛාර සංතානං මනසිකා තබ්බං මහණෙනි යම් කෙනෙකුට මේ කියාපු කාරණා වලින් තමන්ට තරහ දුරු කරගන්න බැරි වුණා නම් මොකද කරන්න ඕනේ? මේ හිතේ තරහ කල්පනා ඇතිවීමේ හේතු මුලින් මුලට සොයන්න ඕනේ. ඒකට අතුලාවේ මේ උදාහරණයක් වශයෙන් ජාත කතා පෙන්ලා දෙන දද්දබ ජාතකයේ මොකද මෝද චිත්ව කලාවක් තියෙනවා මේ කලාවේ කොටසක තියෙන තල්ගස් බෙලිගස් දෙවර්ගයේ තියෙනවා මේ මෙතන තරහාව නිදා ගන්නවා බෙලිගහක් යට මේ මෙතල් ගහක් යට මේ මෙතන ඌරු මීයෝ යටින් හාරලා බින්ගේ හැදිලා තියෙනවා මේ බින්ගේ උදල් මේ හාවා නිදන්නේ දවසක් මේ හාවාසිතක් ඇති වුණා මේ පොළොව පෙරලිලා ගියොත් මං කොහෙද යන්නේ කියලා ආන් හිත හිතා හිටියා හිත හිතා හිතපු නිසා එදාම රාත්‍රියේ ලොකු බිජගිරියක් අර තල්කොළේට වැටිලා දබ දබ ගාලා ඇවිල්ලා ශබ්ද කරමින් අර ඩිංගේ උඩ වැටුනහම දෝංකාරේ අරුණ තදින් දැන් මේ පොළොව පෙරලනවා තමයි කියලා දුවන්න පටන් ගත්තා අනික් ආවද්වන්න පටන් ගත් අනික් පිරිසනුත් දුවන්න පටන් ගත්තා බෝසතාණන් වහන්සේ මේක දැකලා නැවැත්තුවා නවත්තලා ගිහිල්ලා බැලුවා ඇතින් එකට මේ දබදබ කියලා හඬ ඇහුනේ මේ මේ දෙලි ගිදී රැකීම නිසායි මේ මේ දෙලිගස් තියනවා මේ තල්කොලේ තියනවා මෙතන යට ඩිංගයක් තියෙනවා මේ දෝංකාරයටයි මේ හාව සත්තු දුවලා තියෙන්නේ එතකොට මේ දෝංකාරයට අනුරාවයට හඳට පොළොව පෙරලෙනවා කියලා ඇති වුණේ මොකද? ආන් අර වරදවා හිතවිල්ල නිසායි. මේ උපමාවක් මේ මේ පෙන්ලා තියෙන මේක වෙච්ච සිද්ධියක් අටුවාවේ මේක උපමාවක් වශයෙන් පෙන්ලා තියෙනවා. අර බෝසතාණන් වහන්සේ මුලින් මුලට හිබා වාගේ මේ වැරදි අදහස මේ මුලින් මුලට හොයලා සත්‍ය තේරුම් ගත්තා වාගේ කාරණේ තේරුම් ගන්න කියන එකයි දැන් මේ තරහ ආවේ මොකද මට මට දැන් අපි මුලින් කියාපු මාත්‍රකාව අනුමයි මේ තෝරන්නේ මට අසවලා බැන්න සිරිදත්ත මට බැන්න සිරිපාල හිතනවා සිරිදත්ත මට බැන්න කියලා එතකොට මේ මට කියන අදහස ඇති වුණේ මොකද අයෝනිසෝ මනසිකාරය නිසායි අයෝනිසෝ මනසිකාරය කියන්නේ තරහ එන අන්දමට හිතීම නොසිතිය යුතු අන්දමට හිතීම වැරදි අන්දමට හිතීම මම කියලා කෙනෙක් නෑ නමුත් මම කියලා ඉන්න හැටියට හිතලයි මට කියන අදහස ආවේ අසවලා කියලා සත්‍යයේ කෙනෙක් නෑ නමුත් අසවලා කියා අර මේ හිතෙන් අදහස පිළිගෙන තියෙන නිසායි අසවලා කියන අදහස ආවේ සුරිපාල කියලා කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නා කියලා තමන් පිළි අරගත්ත නිසායි තරහ ආවේ. ඒකට අයෝනිසෝ මනසිකාරය කියනවා. මොකද එහෙම මේ අයෝනිසෝ මනසිකාරයට හේතුව මොකද්ද? සංඥා විපල්ලාසයයි. මොකද සංඥා විපල්ලාසය කියන්නේ වරදවා හිතේ හඳුනා ගැනීම, අඳ ගැනීම, නැති දෙයක් ඇති හැටියට හිතේ ඇඳ ගැනීම, සතහන් කර ගැනීම, සලකුණු කර ගැනීම බල සම්පන්න වුණා. මොකද මේ ඒකට හේතුව තුනක්ද චිත්ත විපල්ලාස එතකොටාන් චිත්ත චිත්ත කියන්නේ හිතට විපල්ලාස කියන්නේ නැති දෙයක් ඇති හැටියට වරද්දා ගැනීම කියන එක එතකොට වරදවා හිතීම කියන එකයි එතකොට අපේ හිතට යමක සත්‍ය පේන්නේ අපේ හිතෙන් පොල් තෙල් පහනක් දෙස බලනකොට එකම පහන් දැල්ලක් වාගේ අපට පේන්නේ නමුත් පහන් දැල්ලක් ළඟට පහන් දැල්ලක් එක පාන්තිරයකට පත් වුණාම ඒ ගින්දර එතනින් නිවෙනවා. වෙනින් තෙල් බිඳුවකට අය පාන්තිරයේ ගින්දර ගන්න. ඒක වෙන පහන් දැල්ලක්. ඔය ආකාරයෙන් පහන් දසිළු පරම්පරාවක්. නමුත් අපේ ඇහැට පෙනෙන එකම පහන් දැල්ලක් වාගේ ගංගාවක් දෙස බලනකොට අපට එකම දිය දහරක් වාගේ පේන්නේ. නමුත් ඒ ගලන තදින් ගලන ගංගාවේ උඩින් ආපු වතුර එතනින් පිටත් වුණාම උඩින් තා වතුර එන ජල පරම්පරාවක්. නමුත් අපේ ඇහැට පේන එකම දියදා එකම ජලස්කන්ධයක් වාගේ. විද්‍යක බලනකොට එකක් වාගේ අපට තියෙන්නේ. ඒ වාගේ කෙනෙක් දිහා බලනකොට අපට හිතේ කය දෙක වෙන් වෙලා තියෙන්නේ. කෙනෙකුගේ තියෙන්නේ හිත් ගොඩයි රූප ගොඩයි පමණයි. මේ හිත් ගොඩයි රූප ගොඩයි දෙන් වෙලා පේන්නේ. මොකද නොපෙනෙන්නේ අවිද්‍යාවෙන් ගහිලා. ඒ නිසා පෙනෙන්නේ නැහැ. දැන් කළු පාට, නිල් පාට, රතු පාට, සුදු පාට, ලා රතු පාට, දීදුරු සබි කරපු කන්නාඩියක් දාලා සුදු පිටියක් දිහා බලනකොට ලස්සන්ට පේන නම් සුදු පිටි හැම දෙයක් නෑ ආන් ඒ වාගේ නැති දෙයක් ඇති හැටියට පේන සලස්සන්නේ මෝහයෙන් අඳුරු වෙලා හිත එතකොට මේ හිත මේ දැන් නැති දෙයක් ඇති හැටියට හිතට පෙනෙන්නේ මේ එක් දරිමුක ජාතකේ උමුතු රෝග අටක් විස්තර කරනවා සමහර උමුතු රෝගියෙකුට කපොක්ගල් කැටයක් දැක්කහම පේන්නේ රත්තරන් ගුලියක් වාගේ ත්‍රිවාණා ගල් කඩල්ල පේන්නේ සිටී ගුලියක් වාගේ ආහේවාදී මේ හිතට අත්පෙන්නේ ඒ නිසා මේ ශරීර කූඩුව හිතයි දෙක එක්කෙනෙක් කොට සලකන එක දෙයක් කොට සලකලා මම කියන අදහස උපදවා ගන්නවා අසවලා කියන අදහස උපදවා ගන්නවා ආන් ඒ ඒ උපදවා ගැනීමෙන් ඒ හිත ආන් ඒ අන්දමට හිතෙන් ධනගෙන ධනගන්නවා හිතනවා ඒ හිත උපදවනවා දික්යෙන් නැති දෙයක් ඇති හැටියට වර්ගවා දකිනවා හිතෙන් ධනගත්තා වර්ධවා දික්යෙන් දකගත්තා සංඥාවෙන් හිත හඳුනාගෙන සලකුණු කරගන්නවා ඒ කනව රාග්‍ර සංසාරයේ මහ පොළවේ ගලි කටවලට වඩා එහෙම හිතාපු පුරුද්ද නිසා ආන්ගේ ආකාරයෙන් මම කියන අදහස අපේ හිතේ පවතිනවා. ඉතින් අර බෝසතාණන් වහන්සේ අර මේ හාවෝ පොළොව පෙළෙනවා කියා වර්ධවා තේරුම් අරගෙන ඒ දුවපු හේතු හොයලා தත්ත්වය තේරුම් ගත්තා වාගේ මම කියලා කෙනෙක් නැති බව දැන් කාරණා සහිතව සොයන්න ඕන මම කියලා කෙනෙක් නැහැ මම කියලා කෙනෙක් නෑ නමුත් මම කියලා කෙනෙක් ඇති හැටියට වර්ධවා හිතනවා දැන් බලන්න ඕනේ මම කියන්නේ කෙනා කොහෙද ඉන්නේ පිටකෙස් වල ඉන්නවාද මම කියන්නේ කෙනා මවිල් වල ඉන්නවාද නියපොතු වල දත්කට වල හැමේ මස් වල නහර වැල් වල අටකටු වල අටකටු අට කුලල් වල වකුගඩු හෘදේ මාංශ පින්ඩය තවතු මාංශ පින්ඩය මේවා ඉන්නවාද බඩවැල බඩවැල් දරනු නොපැසුණු ආහාර අසුචි මොළ කියන මේවායි මම කියන එක්කෙනා කොතරද ඉන්නේ පිට සෙම සරලේ දාදිය කහ පහ කෙල කඳුළු මතින් පෙනෙන තේ සෙල සොටු ගඳ බිඳුළු මුත්‍ර කියන මේ කොටස් වල කොහෙද මේ මම කියන එක්කෙනා ඉන්නේ එතකොට දැන් සිද්දකට මෙතන පින්නවා ඉසකේ තොලින්ද යාස් මොළ දක්වා කොටස් විශ්ව පස්වගවල් විශ්ව මේ පිටේ ඉඳලා මේ මුත්‍ර දක්වා තියෙන දල ගොඩවල් 12 ඊළඟට උණුසුම් ගොඩවල් හතරක් කියනවා සංතාපන තේජෝ දාහ තේජෝ ජීරාපන තේජෝ පාචක තේජෝ කියලා ශරීරේ උණුසුම් කරන උණුසුම් එකක් ඊළඟට දාහ තේජෝ ශරීරේ දවිල්ල හදන එක උණුසුමක් ජීරාපන තේජෝ ශරීරේ දිරවන උණුසුම කියලා තව එකක් පාචකදී ආහාර පැසවන උණුසුම කියලා තව එකක් මේ උණුසුම් තුල මම කියලා කෙනෙක් ඉන්නවා ඒ උණුසුම් තුලක් මම කියලා කෙනෙක් නෑ උද්දංගම වායෝ අභෝගම වාතේ කුච්චසේ වාතේ කුට්ඨසේ වාතේ අංගමංගානුසාරී වාතේ ආස්වාස ප්‍රස්වාස වාතේ කියන උදට නගින වමන ඉස්සා පවත්වන සුලගය මල මුත්‍රා පිට කරන පහළට ගමන් කරන සුලගය බඩේ පිටපැත්තේ තියෙන සුලගය බඩ ඇතුලේ බඩවැල් සුල තියෙන සුලගය අවයවයක් අවයවයක් පාසා ගමන් කරන හුලගය උස්මය කියන මේ හය හුලං ගොඩවල් හයයි ඒ වායි මම කියලා කෙනෙක් ඉන්නවාද එහෙම හොයලා බලනකොට කෙනෙක් නැහැ එහෙමනම් ඉසකෙස් මමද, මවිල් මමද, නියපොතු මමද, හම්ගොඩ මමද, මස්ගොඩ මමද, නහරවැල් ගොඩ මමද, ඇටකටු ගොඩ මමද, ඒවත් මම නෙවෙයි. ආ එතකොට දැන් අපේ ගෙඩියක් පැහැවලා කාර්ය යනකොට සරව මම නෙවෙයි, මගේ නෙවෙයි. උචිත කොටසුත් ඒ වාගේමයි. ඉතින් ඒ ආකාරයෙන් ආන් තමන් හිතන්න පුරුදු වෙන. හොඳයි කෙනෙක් නැත්තම් ගොයක් හදන්නේ කවුද? ඉගෙන ගන්නේ කවුද? මේසයක් හදන්නේ කවුද? බනින්නේ කවුද? ඊර්ෂ්‍යා කරන්නේ කවුද? එහෙම කෙනෙක් නැත්තම් ඒ ක්‍රියා යන්නේ කවුද? වාඩි වෙන්නේ කවුද? චිත්තනානත්තතෝ චිත්තනානත්ත මාදම්ම වායුනානත්තතෝ තත ධර්මයේ සඳහන් වෙනවා ඒ ක්‍රියා සිද්ධ කරන්නේ හිත නිසායි දැන් নানা ප්‍රකාර ක්‍රියා ඉගෙන ගන්න හිත් උපන්නාම ඉගෙන ගන්නවා ගයක් හදන හිත් උපන්නාම ගේ හදනවා වාඩි වෙන හිත් උපන්නාම වාඩි වෙන යන හිත් උපන්නාම ගමන් කරනවා බලින හිත් උපන්නාම බලිනවා ඊර්ෂ්‍යා හිත් උපන්නාම ඊර්ෂ්‍යා කරනවා දැන් අපි මේ කාරණේ ගැඹුරින් දා ටිකක් විස්තර කරන්න වෙලාමදී කෙනෙකුට අත දිගාරින්න හිතක් ඇති වෙනවා නම ආපුවක් නැත්නම් මලක් හදන්න හිතෙනවා ඒ මලක් කඩන්න හිතිච්ච හිතෙන් හට ගන්නවා රූප අටක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා රූපාටක් ඇති වෙනවා. තම හිතකින්ම චිත්තජ රූප හැදෙනවා. මේ ශරීරේ පුරා පැතිරෙනවා. මේ කියන්නේ ක්‍රියා කරන සම්බන්ධවයි. එතකොට දැන් මලක් කඩන්න ඕනේ කියා හිතක් උපන්නාම ඒ හිතෙන් රූපාටක් උපදිනවා. ඒ රූපාට මේ දකුණු අත ගණනන් කියන්නේ දකුණු අතේ කොම්පන හර්ධිගේ ගමන් කරනවා. ඉතින් උපන් වායු ධාරාව දකුණු අතේ කොම්පන හරවල ගමන් කරවන්නේ මොන ලෙසද? ඒ රූප අකර්තේක උපදින විඤ්ඤාති රූපේ කියලා වාහනේට සුත්තානම වාගේ වාහනේ හරවන උපකරණේ වාගේ අර හිතත් එක්ක උපදවන කාය විඤ්ඤාතියේ අභිධර්මයේ කියන වචනයක් කාය විඤ්ඤාති රූපේ කියලා රූපයක් අරමුත් මේ රූප ධාතු අටත් එක්ක උපන්නාම අර වායු කලාපේ දකුණු අතේ කොම්පනහර කරා යවනවා යොමු කරලා යවනවා තම හිතත් පාසා මෙහෙම වෙනකොට අර මල කරා අත දික් කරනවා තල්ලු කරනවා තරුන්දලයා තුලගෙන් තල්ලු කරන්නා වාගේ දුම්මිස්ත්‍ර වායු වේගෙන් ගලුම් බෝලයක් අහසේ ගමන් කරන්නා වාගේ අර හිතෙන් උපන් වායෝ ධාතුව අර අත යයි කියන රූපේ මන දිහාට තල්ලු කරනවා ඊළඟට ඇඟිලි නැමෙන හැටියට හුලන් ඒ පැත්තට තල්ලු කරනවා ඇඟිලි දිගාරම හැටියට තල්ලු වෙනවා අර හුලගේ ස්වභාවයෙන් එතකොට අර හිතයි හිතෙන් උපන් ඒ රූප ධාතු සමූහයයි මේ රූප දෙය නිසා අර ක්‍රියා සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාව කරවපු හිත සත්‍යයේ කුජලයක් නෙමෙයි මේ රූපකේ සත්වයේ කුජලයක් නෙමෙයි හිතෙන් උපන් රූප ධාතුගත සත්වයේ කුජලයක් නෙමෙයි ආන් ඒ ආකාරයෙන් තමන් හිතනවා එතකොට ධම්මේ දැන් කෙනෙකුට ගන්නා බලින්ද හිතිත් හිතෙන් ගන්නා කියන්නේ දේසිතක් උපන්නාම චිත්තජ රූප අටක් උපදිනවා ඒ රූප අට මේ කපේ තියෙන අකුරු උපදින තැන් වල හැපෙනවා දැන් මේ ගණකාරයක ගණකා බන්දියක මේ දිවත හැපෙන්නා වාගේ අර චිත්තජ රූප අතේ පඨවි ධාතු අකුරු උපදින තන්වල තියෙන පඨවි ධාතුවයි ගැටීමෙන් ආන් අර ඒ ශබ්දේ පිට වෙනවා මේ වායු බාහිර ගුණගත් එක්ක එකතු වෙලා ශබ්ද පරම්පරාව අනිකාගේ කනට යනවා අනික ඇහැල්ලේ මොකෙන්ද ශබ්දය හිතේ අනේ තියෙන එක්තරා රූප ධාතු කොටසක් උපරූප ශ්‍රෝත ප්‍රසාද රූප කියලා. ඒ උපරූපයේ තුලට මේ ශබ්දේ වැඩිච්ච ගමන් අපේ හෘදේ වස්තුවේ තියෙන මූලික භවාංග හිත. වීදුරු අල්මාරියක් ඇතුලේ කඩපතක් තිබ්බහම වීදුරුවට වැඩිච්ච ඡායාව කඩපතේ වදින්න වාගේ මේ කනේ තියෙන උපරූපයේ ශබ්ද ඡායාව වැඩිච්ච ගමන් අර හෘදේ වස්තුවේ තියෙන භවාංග හිතේ ගිහිල්ලා මූලික හිතේ වදිච්චා මං අහන හිතක් කනේ උපන්නා. ඒ හිතෙන් අර හඳ හැව්වේ. ඒ හිත தත්තේ කුජලයක් නෙවෙයි. ඒ හිතට ආධාර වෙච්ච කන தත්තේ කුජලයක් නෙමෙයි. එතකොට අර බැනපු හඬ හඬේ සත්‍යයේ කුජලයක් නෑ. ඒ හඬ උපදවාපු ද්වේෂ හිතේ සත්‍යයේ කුජලයක් නෑ. කාට තරහ ගන්නද? මේ දෙතිස් කුණු ගොඩේ තරහ ගන්න කෙනෙක් නෑ. හිත සත්‍යයේ කුජලයක් නෙවෙයි තරහ ගන්න කෙනෙක් නෑ. ආන් ඒ ආකාරයෙන් හිත එතකොට මේවා මොනවාද? නැති වෙලා යන ධර්ම සමූහයක්, දිරදිරා යන ධර්ම සමූහයක්, මරණ ධර්ම සමූහයක්, ලෙඩ වෙන ධර්ම සමූහයක්, ඒ ආකාරයෙන් ආන් තමන් මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යයේ කුජලයක් නෙවෙයි. දිරන දේවල් ඒවා යෙද වෙන දේවල් මරණ ධර්ම සමූහයක් ශෝක උපදවන ධර්ම සමූහයක් හැඳීම් ඇති කරන ධර්ම සමූහයක් සිදුම්කක් ඇති කරන ධර්ම සමූහයක් කියලා බලනවා එතකොට මම තම හිතෙන් ඉතිතිලා යනවා සිදිරිලා යනවා එතකොට විදර්ශනා ඥානෙ පහළ වෙනවා පංචස්කන්ධේ දරා ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ අජරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති යන්මින් පරිසම්පදා මාර්ගයේ පෙන්නනවා මේ ශරීරයේ කුඩුව ගිර්ණ දේවල් වශයෙන් දකින සත්‍යයට විදර්ශනා ඥානෙ පහළ වෙනවා මේ පංචස්කන්ධය ඒ ආකාරයෙන් දකින එක්කෙනාට මේ පංචස්කන්ධයේ විරෝධේ මේ පංචස්කන්ධයේ නැති වෙන තන වූ දරාවක් නිරුවාල යල්පියා දකින පුජ්‍යලයා මාර්ගඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නවා කියලා වදාළා. ඉතින් දැන් අපි කල්පනාවට ගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් ඉස්තරහට මේක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම කියා දෙන්න වෙලා මදි. අපි කල්පනාවට ගත යුතු අපට මේ උතුම් බුද්ධ ශාසනය ලැබුණා. අපේ අනුපාදුකම් දැන් අපි හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට මවක් දරුවන්ට වාගේ කරුණාවෙන් දේශනා කළා. මේ හැම එක වචනයක් වචනයක් පාසා විස්තර කරන්න ගියොත් වාර ගණනක් විස්තර කළ යුතු ප්‍රතිපදා මාර්ග උන්වහන්සේ වදාළේ. නමුත් අපි කොටින් ප්‍රකාශ කළා අපි මේවා හිතට අරගෙන අපේ ජීවිතය අපි හදාගන්න ඕනේ. මේ පාප ධර්ම යටපත් කරගන්න ඕනේ. කුසල් මතුවෙන අන්දමට පිළිපදින්න ඕනේ. එහෙම පිළිපදින සත්පුරුෂයා අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණාම සංසාරේ ගුණවන්තයෙක් වෙනවා. සංසාරේ තව ගුණ ජීවණය වෙනවා. එහෙම ගුණවන්තයෙක් වෙනකොට අගුණ දුර වෙලා යනවා. සතරං වල තියෙන සතරං වලට අයිති නොවන දේවල් සංකරුවා ඉවත් කරන්න වාගේ වටිනා ජීවිතයකට අයිති නොවන දේවල් වන පාප ධර්ම දුරු කරන්ද දුරු කරන්ද එයා ಗುಣ වටිනා ජීවිතයක් බවට පත් වෙනවා ගුණවන්තයෙක් වෙනවා ගුණවන්ත කියන්නේ උගත් ගුණ තියෙන කෙනෙක් වන්ත කියන්නේ උගත් කියන එක උගත් ගුණ ඇති කෙනෙක් වෙනවා ධනවන්ත කියන්නේ හුඟක් ධනෙ තියෙන කෙනෙක්. ඒ වගේම හුඟක් ගුණයක් කෙනෙක් වෙනවා. ඉතින් මේ ගුණ පුරුද්දෙන් එයා බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා සමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පමණක් නොව තම තමන් බලාපොරොත්තු වූතුරා බුදු බව පසේ බුදු බව රහත් බව ආදී යම් කිසි බෝධියකින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් වස්ස ගණනක් දන්සල් දීමේ මහා පින්කමක් කරලා ඒක මුල් කරගෙන අද දින මේ ධර්ම දේශනාව පැවැත්වේ. උදවින් ඒ දන්සල සම්බන්ධ ඒ පින්කම් වලට යෙදුනා වූ යම් කිසි කෙනෙක් මිය පරලෝක සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ වාගේම මේ මේ සියලු දෙනා නමින් මිය පරලෝ ගොස් පින් ගැනීමට බලාපොරොත්තු කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ගියා මේ තම තමන් නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදී සියලු දෙනාම මේ පින් අනුමෝදන්ව සපතටම පරිණිත්වා කියා ඒ සෑම දිනාටම පින් දින් වශයෙන් ඉදං ගෝනාති නං හෝතු කියා පින් දෙන්නේ කැමති දෙවියන් සහිත ලෝකයාටද පින් දෙන් පෙත්තාවතාච අම්හෙහි ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම নমස්කාර කරමි බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම සපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ සබ්බවත් වේස්වා මේ ශරීරය පිළිකුල් වූ තුනප සමූහයකි මල තුනක් බවට පත් දෙන මල කුණපයකි මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉලිකුල් වූ මේ ශරීර කුඩුව හැර දමා නිවිතන සීමත ගියා වූ නිර්වාණ ධාතුව මතද ලැබේවා ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු අන්තරං සම්මාන ශාස්ත්‍රාව පැවැත් වූ අධිදේශකයන් වහන්සේ අත්මෝචනීය මාහෝ සුමේද මහා නිපාණ වහන්සේ